ගයිනේ අදට සඳුදා අවසට අපි ගියම කරගත්ත පරිදි ධර්ම සාකච්ඡාවට පිළිමින සූදානම් වෙන්නේ. මේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් සිට දනාගෙම උනන්දුවක් ඇති කර ගැනීම පිණිසත් ඒ වගේම පරමාර්ථය පැහැදිලි කර ගැනීම පිණිසත් මුලින්ම ඊට අදාළ බුද්ධ වචනයක් සිහිපත් කිරුවොත් හොඳයි කියලා මට හිතුණා. ඒ සමා විනාඩි සුවයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම සාකච්ඡාවට තියෙන වටිනාකම මතු කරගන්න ඉස්මතු කරගන්න සූත්‍ර දේශනාවේ අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක් අනුග්‍රහිත සූත්‍රය කියලා. ඒ අනුග්‍රහිත සූත්‍රයේ සාමාන්‍ය අදහස ගත්තොත් යම් කෙනෙක් විමුක්තිය බලාපොරොත්තු වෙනවා නම් ඒ විමුක්තිය වෙනස ඒ පුද්ගලයා ඒ බලාපොරොත්තු වෙන යෝගාවචරය විසින් දැක්විය යුතු අනුග්‍රහ පහක් ඒ තමන් අවශ්‍ය කරන විමුක්තිය සඳහා කළ යුතු අනුග්‍රහ පහ. අනුග්‍රහ කියලා කියන්නේ තනවාඩන හැටි. ඒ ජීවණු පවණු කරගන්න හැටි පහක් සර්වඥාන්සේ පෙන්වවදාරලා කියනවා. මේක පෙන්වලා කියන්නේ ක්‍රමයෙන් ජීවුන වෙලා යන ප්‍රතිපදාවක් හැටියට. පංචමේ භික්ඛවේ අනුග්‍රහිතා කියලා සීල සී අනුග්‍රහිතේ සූතමය අනුග්‍රහිතේ සාකච්ඡාමය අනුග්‍රහිතේ සමාධි අනුග්‍රහිතය ප්‍රඥා අනුග්‍රහිතය කියලායි අනුග්‍රහ පහ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට තමන් දිනු කරගෙන යන ඒ චේතෝ ඵලේ හෝ චේතෝ ඵල සමාපත්තිය ප්‍රඥා ඵලේ හෝ ප්‍රඥා ඵල සමාපත්තිය සඳහා ඒ පුද්ගලයාට කරන්න තියෙන වැඩ කොටස් පහක් තමන්ගේ යෝග ජීවිතයේ අභිමතාර්ථය සඳහා කිරීම සඳහා කළ යුතුයි. පළවෙනි එක තමයි ඔහුට ඇතිවෙන්න සූතමය ඥානය ලැබෙන තාක් ඒ සූතය පිනිස නැත්නම් හුම්කන් දීමෙන් ලබන අපි කියන සාමාන්‍ය පොතේ දැනුම ලබා ගැනීමට දිගටම සූතමය වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒ කියන්නේ තමන් මේ බණ අහන්න ඕනේ කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. දෙක තමයි පළවෙනිම සඳහන් කරන්නේ සීල අනුග්‍රහිතය. ඒ පුද්ගලයා මුලින්ම තමන්ගේ සීලය පිරිසුදු කරගන්නවා. වෙන විදිහට කියනවා නම් සාමාන්‍ය භාවනා කියනකොට කියන්නේ වාඩි වෙන හැම වතාවකම Taman සීලය අදිස්ථාන කරගන්න ඕනේ. සීලය මෙනෙහි කරගන්න ඕනේ. ඉතින් ඒක අපිරිසිදු නම් මත්තර කරන්න තියෙන වැඩ පිළිබඳව Taman නොසුදුස්සෙක් වඩපත් වෙනවා. ඒ නිසා දවස පුරාම මොන වැඩේ කළත් ඒ සීලය පිළිබඳව මම යෝගාවචරයේ කියන එක මතක තියාගෙන වැඩ කරනවා. ඒ සීලය දෙආකාරයට කටයුතු කරන එකක් තමයි ඒ අනුන්ව ගන්නන්ට හිරියර වෙන ඒ ඡණ්ඩ පරුස කායික මානසික ක්‍රියා නතර කරන එක අනිත් එක සීතල වෙන්නත් වෙනවා. වැඩ පිළිවෙල බොහොම නැවතිල්ල කරන කෙනෙක් වාටපත් වෙනවා. සීලයේ තියෙන සීතල ගතියක් තියෙනවා. එහෙම මේ තමන්ගේ වැඩේට අනුග්‍රහ වෙන ආකාරයට දවසේ වැඩ නැවතිල්ල කරන්න පුරුදු වෙනත් උන එක සීලයට දාගත්තට වැරද්දක් නෙවෙයි. ඒක තමයි සුත අනුග්‍රහිතය. සුතින් අනුග්‍රහ දක්වනවා කියලා කියන්නේ පොත්පත් මාර්ගයෙන් හෝ ධර්ම කතාවකට අහුම්කන් දීම මාර්ගයෙන්. ඉතින් මෙතෙන්දී කෙටියෙන් නමුත් මතක් කළ යුත්තේ මේ අනවශ්‍ය විපස්සනාවට සමත භාවනාවට සුදු නොදෙන අනෙක් බණ උනත් වලකිනේ කොහොමද? මෙතනදී බණ කියලා වශයෙන් සඳහන් කරන්නේ තමන් කරන ප්‍රතිපදාවට යෝග ජීවිතයේ ගැළපෙන ධර්ම දේශනා. එයින් පිට කියන දේවල් ගැන කතා කරන්නම දෙයක් නෙවෙයි. නා ශක්ති ප්‍රමාණය අනුග්‍රහ කරන අපිච්ච කතා ආදී දස කතා වස්තු වලින් සහිත මේ ධර්ම දේශනාවට අනුකම්පිත දෙකක්. තුන්වෙනි එක දක්වලා තියෙන්නේ සාකච්ඡානුග්‍රහිතේ. අර සීලෙන් හෝ සුතයෙන් හෝ වෙන්නේ නැති අමුතුම විදිහේ කුළු ගැන්වීමක් මේ සාකච්ඡානුග්‍රහිතෙන් සිද්ධ වෙනවා. ඒ නිසා සාකච්ඡානුග්‍රහිත කියලා කියන්නේ මෙතන මේ කල්යාණ මිත්‍ර සංසේවනය තමයි. සත්පුරුෂ ආශ්‍රයේදී ගොළුෙක් වගේ ඉන්න තරකයි. Tamanට ඇති ප්‍රශ්නේ දැනගත්තාම ඉඳට ඒ ප්‍රශ්නෙට අදාළ කෙටිවට ප්‍රශ්නේ අහලා සාකච්ඡා කරනකොට තමයි ඒ ගුරුවරයාගේ හෝ තමන්ගේ කල්යාණ මිත්‍යාගේ නියම අදහසට තමන්ගේ අදහස ගැලපෙන්න ප්‍රශ්න දෙක තුනක් මාර්කින් වෙන්න පුළුවන් සමානලාට අදහස ඉදිරිපත් වෙන. අන්න ඒ නිසා සාකච්ඡානුග්‍රහිතය තුන්වෙනි එක. ඒකට සමතානුග්‍රහිතය කියලා කියන්නේ ඒ සති සමාධි දෙක දියුණු කිරීම පිණිස ඒ නිස්සද්ද පරිසරයක් හොලා දෙන්න ඕනේ. සුදුසු ආහාර ලැබලා දෙන්න ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා දෙන්න ඕනේ. මේ ශරීරයට හොඳට ආහාර, නිින්ද, සක්මන වගේ දේවල් අරන් දෙන්න ඕනේ. අන්න ඒක අවශ්‍ය සප්පාය කරුණු ටික සලසලා දෙන්න යෝගාවචරය වග බලා ගන්න. මොකද ඒව සප්පලා දෙන්නේ නැතුව භාවනාවෙන් ඒව කරන්න බෑ. ඒව අනුග්‍රහ කලේ දේවල්. ඊට අවධාන වශයෙන් විපස්සනා අනුග්‍රහිතේ කියන ඒක නම් කියන විදිහෙන් කප්පාඩුවක් තමයි. මමන්ත නොගැලපෙන දේවල් අයින් කරලා දාන්න පිහි අතර ගන්න වෙනවා විපස්සනා අනුග්‍රහිතේ යනකොට. මේකට ධර්මචන්ද වහන්සේ බොහොම ලස්සන උපමාවක් කියලා කියනවා. ඒකෙන් තමයි මේ මේ කියන කතාවට හොඳ පණින්නේ. සීලානුගහිතය කියලා කියන්නේ Taman කුඹරක් කරකන ගොවියෙක් නම් ඒ කෙත වටේට ගහන වැටවාමි කියන. ඒනකනම් දඬු වැට. ඉතින් මේ මුලින්ම වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා Taman වැට සවි කරගෙන පටන් ගත්තේ නැත්නම් ඕකේ ලාදළු නිල් අනපත් භෝග වැවිලා එනකොට විවිධාකාර පලිබෝධ ගෝලමුවන් ආදීන්ගේ හාවන්ගේ මේ රටේ ඉන්න ඒ ඒ සත්තුන්ගේ කෘමීන්ගේ විවිධාකාර පරිබෝධ වෙනවා ඒ නිසා ගොවියා දක්ෂ ගොවියා ඉස්සෙල්ලාම වැඩතර කරගන්න. ඒෙන් කරන්නේ ධානම් මහ විශාල වැඩක් තියෙනවා. මේ කටුවට ගහගන්න එක. බඳුවට ගහගන්න එක. ඒක තමයි සීලානුගායිතේ. එයිනොත් ඔය අලියන් එන කඩළු තියාගෙන කූඹේන කඩළු වහලා වැඩක් නැහැ. තමන් දැනගෙන ඒන පරිබෝධ වලට ගැලපෙන දාට සීලානුගායිතේ. දැන් කාලේ හැටියට කියනවා නම් උපමාවක් විදිහට ශල්‍ය කර්මයට කලින් එලිෆෝගියා පිළිදු කරලා දොස්තරක් පිළිදු වෙලා ශල්‍යාකාරයක් පිළිදු කරලා ඒක ජීවාණුහරණය කරගත්තා වගේ තමයි සීලය කියන්නේ. ඒක නැතුව ඉස්ත්‍රි කරන් දෙන ශල්‍ය කර්ම පටන් ගන්නෙ නෑ. ඒ වගේ තමයි ඒ වැට කමිනු හරි ගසගන්න නැතුව ගොවිතම්පත් කරන්නේ අන්නේ නෑ. දෙක තමයි සුතානුග්‍රහිතේ ඒක පෙන්වලා තියලා තියෙන්නේ අවිත හිතවන බැල භෝග නැත්නම් බැල වෙන ඇටවලට මුල් කාලේ නිතරම වතුර අවශ්‍යයි. නිතරමක් කරන්න ඕන. ඒ වතුර වැඩි වුණොත් පොළවේ තෙතමනය වැඩි වාතාශ්‍රය අඩු වීම නිසා පැල මුල් කුණු වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණොත් පැල බාල වෙනවා. ඒ නිසා නිසි ප්‍රමාණයට වතුර දැමීම ගොඩ ගොඩකම් කරන්නේ නැත්නම් නිසි කල් වැසි බලලා තමයි කරන්නේ. එහෙම නැත්නම් පැල වලට වතුර වත් කිරීම කරන්න වෙනවා නම් හරියට ඒ ප්‍රමාණය දැනන වත් කරන්න ඕනේ. බණ අහනකොට උනත් අනවශ්‍ය දේවල් අවශ්‍ය නැහැ. තමන්ගේ වැඩේට yaadෙන ධර්ම ආදේශනකට මොකක්ද කියලා පොත්පත් මාර්ගයෙන් ගන්නවා. ඒකට සාකච්ඡා අනුකයි. ඒක තමයි අපි මේ මතු කරගන්න හදන්නේ. ඒකට කියන්නේ සිංහලෙන් නම් අතුරුයක් ගන්නවයි කියනවා. ඉන්ටර් කල්ටිවේෂන් කියලා කියනවා. අල බොහෝ වෙන එනකොට අනවශ්‍ය භෝග මේ කනකොල කර ගලවන්න ඕනේ. ගලවනාට භෝගයට පොළොව වහගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ අතරමැද වටේ පස්තිකබ්බරුම් කරලා පැලීමකට ලං කරන්න ඕන. එහෙම නැත්නම් අර පුංචි සියු මුල් ඒ රළු පොළොවට වැදුනට පස්සේ ඉතින් යහ ගන්න බැරුව නතර වෙනවා. ඒ වෙලාවට වටේට මුල් මුල්ලු කරනවා කියලා කියනවා. පසපුරුදු කිරීම කරලා අර හැදෙන බොහොම සියුම් කේශ මුල් වලට පස කාගෙන යන්න උදව් කරන්න ඕන. ආන්නේ උදව් කරුවේ නැත්නම් මේ භෝගයට යොදපු පොහොර වතුර වගේ දේවල් අර තනකොළ වලට එහෙම නැත්නම් වල්පලෑටි වලට උදාගෙන භෝගේ බාල වෙලා වල්පලෑටි පොළොව වසා ගන්න. ඒ වෙලාවේදී වල්පලෑටි උදුරලා දාන්නත් ඕනේ භෝගේට නිසිනින්ද වැටෙන්න දෙන්නත් ඕනේ පස බුරුල් වෙන්නත් ඕනේ ඒ පස ගහමුලට ලං කරන්නත් ඕනේ. එහෙම නොවුනොත් ඒ භෝගයේ මුල් අල්ලා ගැනීම දුර්වල වෙනවා. පොළොව වසා ගැනීම දුර්වල වෙනවා. ඊ ගාවට තමයි සමතනුග්‍රහිතේ සමතනුග්‍රහිතී ඒ විදිහට වැවෙන දේවල් විශේෂයෙන්ම අර සාකච්ඡානුකයිකේ සඳහන් වෙච්ච අනවශ්‍ය පැල ඉවත් කරලා පැලයටම සම්පූර්ණ පොළොව සාරණ භෝගයටම පොළොව සාරණින්ද ඒ හේවන අයින් කරලා සර්ගකාරී ගසාසු අයින් කරලා භෝගයට ජය ආරම්භ වීම තමයි සමතනුකයිකෙන් කරන්නේ විපස්සානුකයිකෙන් කරන්නේ අපි සිංහලෙන් කියනකොට කියනවා ඒ සමහර භෝග කොළ වෙනවා කියලා ඕනන්ට වැඩි කොළ දාහ වැඩිනවා එහෙම වුණොත් එimhe කප්පාදු කරනවා ඒ වගේම ගහේ තියෙනවා නම් ඇදීගෙන එන ගහක රොටු වෙනවයි කියලා කොළ වෙනවයි කියලා අතු පරිච්ඡා ඒ වගේම එකලංග හුඟා ඝනතරවට වැවෙන ඒවා ඒක කවදාකවත් මල් බර හදාගන්න. ඒව අයින් කරන්න ඕන අයින් කරලා මහත්මල රාමුවක් කරන්න දෙන කප්පාදු කරන්න ඕන. මේ රටේ එහෙමනම් මේ කප්පාදු යාමත්ම වැදගත් වෙනවා ඒ විශේෂ පළතුරු භෝග සඳහා. එහෙම දැන් නැත්නම් මේ මම පොර දාපු ගහ නේද? මම හදාගත්ත එක නේද කියලා ඔබ කප්පාදු කළ යුතු වෙලාවේ කප්පාදු කරේ නැත්නම් බුදුමාකාර විදිහට ගෙඩියක් ගන්න අඩු කරනවා. ඒක නිසා ගොවිතැනේදී මේ පස්සාකාර අනුකහිත වගේම යෝගාවචරය තමන්ගේ මේ යෝග ජීවිතය නැත්නම් මේ ප්‍රතිපදාව කියන මේ අපති ඵලය දියුණු පවුණු කරගන්න මේ අනුග්‍රහ කරන්නේ. මේ අනුග්‍රහ තන්නේ ක්‍රම යෝගාවචරය වගකීමට වැටෙනවා. ඉතින් මේ අනුග්‍රහිත කරලා හො වැඩ ගන්න පුළුවන් වෙන බුද්ධෝත්පාද කාලයක පමණයි ඒ නිසා අපිට අවශ්‍ය වෙලාදී සීලානුග්‍රහිතේ, අවශ්‍ය වෙලාවට සුතානුග්‍රහිතේ, අවශ්‍ය වෙලාවට සාකච්ඡානුග්‍රහිතේ, අවශ්‍ය වෙලාවට සමතනුග්‍රහිතේ, අවශ්‍ය වෙලාවට විපස්සනානුග්‍රහිතේ කියන මේ පහ තීරුම් බේරුම් කරගන්න බැරි වුණොත් ඒ යෝගාවචරයට සදාකාලිකව ගුරුරෙක් අතකින් මේ පහ දන්නවා නම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන්ට මේ ප්‍රශ්න මේකයි කියලා තේරුම් අරගෙන අදාළ අනුග්‍රහිතය දක්වන්න පුළුවන්. ඒ මොකද සමතානුග්‍රහිතින් වැරදිච්ච කෙනාට සුතානුග්‍රහිතේ එක හදන්න බෑ සමතානුග්‍රහිතෙන්ම හදන්න ඕනේ. විපස්සනානුග්‍රහිතේ දුර්ලභමක් නිසා වැරදිලා තියෙනවා නම් ඒක විපස්සනානුග්‍රහිතකව තේරුම් අරගෙන උදව් කරනවා මිස ඒක වෙන අනුග්‍රහිතකින් කරන්න බෑ. මේක පිළිබඳව ගුරුවරු හොඳට දැනුමක් තියෙන්න ඕනේ. නමුත් ඒ යෝගාවචරය තුළ මෙන්න මේ විදිහේ ඒ තැන්වල ඒ ඒ විදිහ අනුග්‍රහ කරන්න ඕන ගොවිය දක්ෂ ගොවියෙක් වාගේ මේ තමන්ගේ මේ භාවනා කලේ ප්‍රතිපදාව අනුග්‍රහ කරනවා නම් මේක බොහොමත්ම එකට එක ලාභගෙන දෙන ව්‍යාපාරයක් බවට පත් වෙනවා. මේ කරුණ ටික මම මතක් කළේ මේ අවශ්‍ය වෙලාවට සාකච්ඡා අනුග්‍රහිතය කිරීමෙන් අපි අපේ යෝග ජීවිතේ විචිත්‍රවත් කරගන්න ඕනේ. අපේ යෝග ජීවිතේ පණ රස ගන්න ඕනේ. එහෙම නොවුනොත් මේක මහා කම්මැලි වැඩක් බවට පත් වෙනවා. එපා වෙන ගැටලුවට එනවා. මොකද මේක බොහොම දුක් ප්‍රතිපදාවක් යන්නේ ඒකට අවශ්‍ය සාකච්ඡානුගායකී ඉත ලැබිච්ච වෙලාවේදී අපි කල් වේලා දැනගෙන සාකච්ඡානුගායකයට උනන්දු වෙන්න ඕනේ. ඒක නැතුව කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක දුර්ලභමක් කියලා හිතාගෙන අවශ්‍ය ප්‍රශ්න සාකච්ඡාවක් සඳහා ඉඩබුලාවේදී ඉදිරිපත් කරත්වා කියන එක තමයි මගේ අදහස. ඉතින් අපි මෙතෙන් පටන් ඉදිරියට සභාවෙන් මතුවෙන ප්‍රශ්න අනුව සාකච්ඡාවට පෙළඹෙමු කියලා මම යෝජනා කරනවා. දැන් ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න මොනවද කියනවා කර්මා කරලා ඉදිරිපත් කරන්න ලිඛිත වෙනවා. සාමාන්‍යයෙන් අහන්නේ මේ සක්මන් භාවනාව පිළිබඳ ප්‍රශ්නයක් විශේෂයෙන්ම අපිට එක්සර්සයිස් වලට අයිදින්න තියෙනවානේ. ඒක නිසා ඒකට ඒක අපිට සක්මන් භාවනාවටම හරවගන්න කොහොමද කියන එක ගැන මට ඇති වෙන ප්‍රශ්නයක් මම කියවන්න බලනවා විහාරත් එක. සක්මන් භාවනාව කරන විට වම් කකුලට සහ දකුණු කකුලට සිත පිටුවාගෙන සක්මන් කරන විට ටික වේලාවකින් නොදැනුවත් වන සිත පිටතොස් අදිසියෙම සතියෙන් මතක් කර දුන් විට නැවත සිත කකුල වෙතට යොමු වේ. නමුත් සිත නැවත නැවතද පිට අරමුණට යෑම සිදු වේ. මුලින් මට තේරුම් ගන්නේ සිත සක්මන් අරමුණ වන සම් කකුල සහ දකුණු කකුලට නවත්වාගෙන යාමට වැඩි කැමැත්තක් නැති බව හා අතීතයේ වර්තමාන අරමුණකට විදී මේ රසය විඳීමට බොහොම කැමැති බවයි. මම සිතේ ප්‍රකෘති ස්වභාවයයි මත හැඟේ. මම නිදී වර්තමාන අරමුණේම සිත තබා ගැනීමට සිත සමග මිත්‍ර වී යාපුවකට ගතයුතු උපදේශ පතමි. මේ වීර්ය අරමුණ නිසා සිදුවනවාද වැඩිම වීර්යය යොදවා ගැනීම විට සිත වෙනසකට පත්වන බව අත්ම ස්වභාවයක් ගනී. එසේ සිතට සිත තවත වෙනස කර වෙනසට පත් කර අක්කරද සක්මන් අරමුණෙන් තියාගෙන සිටීම හොඳද? එයින් සතිය දිනු වෙනවා නම් ඒ කෙරීමටද සෝදානම්. Thank you. මේක සම්බන්ධයෙන් බලනකොට මම හිතන්නේ මේ සක්මන උත්සාහ කරන ඕනම කෙනෙකුට මේ මොකක් හරි මේක ස්වරූපයක් මේ ප්‍රශ්න ස්වරූපයක් ඉදිරියට එනවා මේ සක්මන පිළිවෙලකට හැදිලා එනකම්. ඉතින් මේක අර කිව්වාගේ දිග ප්‍රශ්නයක් නිසා ඇති කීපයක් මත කරගන්න පුළුවන්. එකක් තමයි අර මුලින්ම සඳහන් කරලා තියෙනවා ඒ තමයි අත්දැකීමෙන් ඒ සක්මනේ ඉන්නේ නමුත් සක්මනේ හිත නැහැ. හිත ගිහිල්ලා මොකරි කල්පනාවකට මේක තනකදීක පාරට සතිය විසින් මතක් කරලා දෙනවා දැන් ඉන්නේ පිට පොට කියලා. දැන් ඉන්නේ හක්මනේ නෙවෙයි. පිට ගිහිලා කියන එක පාරට මතක් කරගන්න. මතක් කරගීපම වහාම හිත මර අවශ්‍ය කරන මේ වෙලාව හැටියට සීල මූල කර්මස්ථාන වෙන සතියේ පිහිටනවා. ඉතින් මේ වැඩ පිළිවෙල තව ඉස්සරහට යනකොට බොහොම විචිත්‍ර වෙන්න පටන් ගන්නවා. මේ මොකද ඉතින් ප්‍රධාන වැඩේ වෙලා තියෙන්නේ මුලින් සඳහන් කර විදිහට සක්මන් මළුව කරන සක්මනක් නෙවෙයි මේ සාමාන්‍ය ඉදිරියලා යන ගමනකදී හෝ එහෙම නැත්නම් ව්‍යාපාරයේ ව්‍යායාම වෙනස හිරි නැතිවීම පිණිස වගේ කරන වෙලාව. ඉතින් ඒ නිසා මේ විතර බල ප්‍රශ්නයක් විදිහට චෝදනාවක් විදිහට ඉදිරිපත් කරන්න බෑ. නමුත් සක්මනේදිත් මේ වැඩේ වෙනවා. වෙනවා නම් ඍජු උත්තරයක් තියෙනවා. මේකට හොඳම වැඩේ තමයි වම තියෙනකොට වම වශයෙන් මෙනෙහි කරන්න, දකුණු තියෙනකොට දකුණු වශයෙන් මෙනෙහි කරන්න. මේ විදිහට වම දකුණු වශයෙන් මෙනෙහි කරගෙන ඉන්න වෙලාවේදී හිත පිට ගියොත් සතිය මේ කැඩිලා හිතවිලි මත Tamand වෙයි හිතවිලිත් යනවා. වම දකුණත් යනවා. උලුත් වැඩ කරනවා සම්පූර්ණ අවුලකට පත් වෙලා දෙනවා තේරෙන්න පටන් ගන්නවා. ඒක මොකද හේතුව වම අනුව වම මෙනෙහි කිරීම සහ දකුණු අනුව දකුණු මෙනෙහි කිරීම කියන එක අපි මේ සතිය එකලස් කිරීමට යොදන එක විදිහ තිරින්ගයක් එක විදිහ උපමානයක්. මේ උපමානේ යෙදුවට පස්සේ හොඳට තේරෙනවා අපි කරන විහිළුව වම දකුණු වශයෙන් සක්මන් කරන එක යන්ත්‍රයට යනවා. වම වම දකුණු දකුණු කියලා මෙනෙහි කරන එක ගිරවෙක් වගේ එකක් කියනවා. හැබැයි හිත පිට ගිහින්. අන්න ඒකකොට සතියට අහු වෙනකොට හොඳටම තේරෙනවා මේ හිත අපි මොනතරම් උපක්‍රම කරුවත් ඒක Taman දෝන දියාවට ඒක දිහා වලට යනවා. ආන්නේ වෙලාවේදී පුරුදු යෝගාවචර දැක ගන්න වැදගත් සංසිද්ධිය තමයි මේ හිත පිට ගිය බව දැනගන්න මොකද්දෝ යන්ත්‍රයක් දැන් වැඩ කරන්න පටන් ගන්නවා. සක්මනේ නෙවෙයි දැන් තියෙන හිතවිලි බව. ඊට පස්සේ ඒ යන්ත්‍රේ ක්‍රියාත්මක වෙච්ච ගමන් ලැජ්ජාවක් වගේ දෙයක් ඇති වෙලා තමන් හරියට මේ වැරදි වැඩක් කරලා අහුවෙච්ච කෙනෙක් වාගේ වහාම ගෙනල්ලා නැවත සක්මනේ පිහිටවන්නත් එකක් තියෙනවා. මේක තමයි අපි එදා මතක් කරගත්තේ අප්‍රමාදේ කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ වශයෙන් මේ අපේ ආචාර්ය උපාධ්‍යාය ප්‍රචාරයන් වහන්සේලා පෙන්වලා දෙන කෙනෙක්. මේක කලින් ඉතිහාසගත සාකච්ඡාවක් තිබිලා තියෙනවා. කාරාපක අප්‍රමාදේ කියලා කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් නොවන මොකද්දෝ ඉන්ද්‍රියක් දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? දැන් සක්මනේ හිටියද සක්මන වෙන්නේ නැහැ. හිත පිටකේ ඉන්න නැත්නම් සද්දකට ගිහින් නැත්නම් වේදනාවකට ගිහිල්ලා. මෙන්න මේ දේ මතක් කරලා දෙන එක තමයි සරුවචන වහන්සේ දකින්න වැදගත්ම මිනිස්යා තුළ තියෙන වැදගත්ම ලකුණ. ඒකට මම සාමාන්‍ය දෙන උපමාව තමයි ඒ ලංකාවේ ඉන්න යකෙක් මහසෝනා කියන. ඒ මහසෝනා මේ තවත් යෝධිකේ කරන්න කරන්න ගියාම ඒ යෝධයා මේ මහසෝනාගේ බෙල්ලට ගහපුවම පහින් පහින් පාරක් අට ඉබ්බක් ගලවලා ගියාලු ඔළුව විතරයි. ගලගෙන කඳ නැගිටලා හිටියා. ඊට පස්සේ යෝධයා කල්පනා කරලු අනේ මේ මනුස්සයා දැන් කඳගෙන කොහොමද ජීවත් වෙන්නේ කියලා ළඟ හිටපු වලහෙක්ගේ ඔළුව කඩලා ඒ කුඩු තිබ්බා. හැබැයි වැරදිලා ඔළුව කියලා තියෙන පිටිපස්සට. ඒ නිසා මහසෝන එනකොට වලහෙක් ඔළුව තියෙන එක පිටිපස්සට ඇඳවිලා. දැන් සක්මන් කරනකොට අපි යන්න ඕනේ ඉස්සරහට ඒකත් එක්කම සතිය යන්න ඕනේ. නමුත් මෙතන ඔළුව පිටිපස්සට හැරිලා තියෙන දෙක වගේ සක්මන තමයි යන්ත්‍රයේ කෙරෙන්නේ නමුත් අවධානය සම්පූර්ණ පිටකොට. මේකට විරුද්ධ විකසනයේ හරවචනන්දේ පෙන්නනවා අලියාගේ ඇත ඇතාගේ බෙල්ල වගේ තමයි සතිය. මොකද ඇතාට බෙල්ල හරවන්න බෑ. කඳු කොයි අතරද ඒ අතර තමයි බෙල්ල. ඒ නිසා සතිය ඊවා කියලා සඳහන් කරනවා සතිය බෙල්ල වගේ. ඇටහගේ බෙල්ල වගේ නිසා අපි යමක් කරනවාද එතන සතිය තියෙනවා. එහෙම සතිය තියෙනවා නම් සක්මන් වෙලාවේදී හිතන බව දැනගෙන ඉඳීම සතියමයි. සක්මන් කරන්න ඕනේ නමුත් හිත පිට ගියා. ඒ පිට ගිය හිත වැරදි. නැවත සක්මන්ට එන්න ඕනේ. ඒ සඳහා තමයි අර ආරාප කපමනස කාරක කපමනස වශයෙන් සඳහන ප්‍රශ්නේ අන්තිමට යනකොට උපමාවක් කියලානේ මොකටද මම කරන වැඩේ නැත්නම් මම දැන් මෙතන කියන තැනට හිත ගන්න. නිසා සක්මනේදී සමහර විට අපිට සක්මන් නොකරන බව දැනගත්තත් ඒකත් සතියෙමයි කියන්නේ. සක්මන වෙනකොට හිතවිලි හිතනවා හිතවිලි හිතනවා කියලා දැනගත්තත් ඒකත් සතියෙමයි කියන්නේ. ඒක නිසා හොඳට සතිය කියන එක ජීවචනය කරගත්තාට පස්සේ තේරුම් ගත්තට පස්සේ තමයි සක්මනේ ඉන්නකොට හිතවිලි වලට පිට යන හැටි හොඟට ගිහිල්ලා කලබල නොවි දරගන්න පුළුවන් මේක ස්වභාවය. මට ඕනේ කරන්නේ මේක නෙවෙයි නමුත් ස්වභාවය කියලා ඉච්චර කලබල වෙන්නේ නැවත හදන්න. මෙන්න මේ විදිහට තව ඉස්සරහට යනකොට තමන්තර හිතවිලි වැල් ධම්මවල වගේ දිගට ගියොත් තමයි ඔය හිත පිටියා වෙන්නේ නමුත් හැම වෙලාවෙදීම සක්මනේ යන කාලේ හිතවිලි සඳහා හිත ඇදගන්න හිතවිලි නිතරම උත්සාහ කරමිනේ ශබ්ද සඳහා හිත හදගන්න ශබ්ද නිතරම උත්සාහ කරමින් ඉන්නවා. කයේ අන්තං වල තියෙන වේදනා ඒ දිහාට අවධානය යොදන්න හිත උත්සාහ කරමින් ඉන්නවා. මේ සේරම හොඳට දැනගන්න අතරමැද සක්මන කරන්නත් පුළුවන් දක්ෂකමකුත් තියෙනවා. ඒක නම් බොහොම දක්ෂක මේ සතියක් ඒ කියන්නේ. ඒ කියන්නේ බාධක ධර්ම දෙක තුනක්ම වටේ ක්‍රියාත්මක වෙනවා. නමුත් හිත එකලාසෙම හරියට නම් ඇත්තාගේ බෙල්ල වගේ කඳක් ඒ දිහාටමයි හිසත් ඒ දිහාටමයි. සමහර වෙලාවට මහසෝන වගේ කාන්ද සක්මන් කරනවා අපි හොඳට දන්නවා සක්මණේ නෙවෙයි හිත තියෙන්නේ සිතිවිලි වල කියලා. ඒකත් එක විදිහේ වික්‍රමයක් කියලා කිය හැකියි. නමුත් ඒක ආධුනිකයට එච්චරම හොඳ සෙල්ලමක් නෙවෙයි. විස්තර වශයෙන් කිය හැකියි. මේකෙදී මම ගන්නකො ගුරුවරයෙක් වෙන්න මෙහෙම පාඩමක් කියලා දුන්නා. ඒකත් ඔය අපි ගත්ත උපමාදයකට තව ආධාරයක් සලසනවා. ඒක ඉන්නේ බටහිර ජාතිකයේ ඉන්දියාවට ඇවිල්ලා එයා තනියම කැලේ අවේශනයේ කියලා ඉන්නකොට එයා දැක්කලු ඇතෙක් සහ සිංහයෙක් අතර යුද්ධයක්. ඇතෙක් සහ යුද්ධ මේ සිංහයෙක් අතර සටනක්. ඉතින් මේ අලියද කැලේ රජා සිංහාද කැලේ රජා කියන එක තාම ළමා ප්‍රශ්නයක් නෙවෙයි වැඩිහිටියන් එක ප්‍රශ්නයක්. ඒ නිසා මේ පුදුල බුදා බොලා ගොඩක් බලන්න හිටියලු මේක මොකද වෙන්නේ කියලා. ඒ තරඟේ අවසාන වෙච්ච කෝක උනා ඒ පුද්ගල නිරීක්ෂණය කරාලු ඇත්තා තමන්ට පේනමානේ ඉස්සරහින් සිංහයා ඉන්න තාකල් අරසයි. මොකද යාට හොඳ වෙලේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ මේ සීමාව තුළ විතරයි. ඒක තුළ නම් සිංහයා උඩින් පැන්නත් පැත්තෙන් පැන්නත් ඒක නිසා ඇතා කරන්නේ සිංහයා පයින් පයින් පැත්තට උඩු හරවන එක. සිංහයා උත්සාහ කරන්නේ කොහොම හෝ ඇතාගේ පිටිපසට යන්න හදන එක. පිටිපසට ගියොත් යාට කුඹස්තලයට පැන්න කුඹස්තලේ පලන්න පුළුවන්. නමුත් කතා කරන්නේ යانے යන දිහාට ඔළුව දාන. මෙන්න මේ විදිහට ඇතා සිංහයාට ඔළුව දාගෙන ඉන්න තාකල් අරසයි. සිංහ බොහොම යොසුළු සතේ. ඇතා කියන්නේ බොහොම තම්පත් සතේ. නමුත් මානසික සතනක්. ආන්නේ වගේ හිතවිල්ල ඉතාමත්ම යොසුළුයි. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. අපිට තියෙන සතිය යොමු කරන්න පයින් දිහාට යොමු කරන එකයි තියෙන්නේ. හිතවිලි වේවා, වේදනාව වේවා, සද්ද වේවා, නැත්නම් සක්මන වේවා. මොන දෙයක් හරි අරමුණක් ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි මතක් කරනවාලවත මේ විදිහේ විචිත්‍ර වැඩපිළිවෙලක් කරන්න පුළුවන් වෙන්නේ හොඳම සෙල්ලක්කාර යෝගාවචරයෙකුට. ආධුනිකයන්න් කළ යුත්තේ බොහෝ විට ඒ හිතවිලි එනවා නම් හිතවිලි පවතිති සතිය විහිිත වීම මම නැවතත් කියනවා හිතවිලි පවතිති ධක්මනීම සතිය පිළිවීම තාම එච්චර පුරුදු නැත්නම් හොඳම දේ තමයි හිතවිලි බහුල අවස්ථාවේ සක්මනේ හිතගෙන නතර වෙන්න ඕන. නතර වෙලා මම දැන් හිතනවා කියන එකට සතිය මෙනේ කරනවා සතිය යොමු කරනවා එතකොට එක්කෝ හිතවිලි දිගේ වෙයි එහෙමනම් ඒ යන තාක්කල් දෙකම හිතනවා හිතනවා ඕ හිත පිට ගියා කියලා මෙනේ කරනවා සක්මනේ සක්මනේතාවට හිත ආවනේ නැවතත් සරයක් ආරම්භ කරපවත්තා වගේ අප දක්න වශයෙන් මෙනේ කරනවා නමුත් මේ මම මේ අවසාන කියපු ජවනිකාව වෙන්නේ සක්මන් භාවනාවේදී අපි ගමනක් යනකොට හරි මේ ප්‍රශ්න නගන වෙලාවට වගේ අර වේගය යන වෙලාවේදී ඒක හුඟක් වෙලාවට කෙරෙන්නේ නැහැ. ඒක නිසා හිතවිලි එනවයි කියන එක මේ ප්‍රශ්නම නගලා තියෙනවා. ඒක ස්වභාවික දෙයක් බව. ඉතින් ඒකට එච්චරම ගැටෙන්න යන්න නරකයි. යම් ආකාරයකින් මේ විදිහට සක්මනේදී හිතවිලි පිළිබඳ පරිචයක් අවබෝධයක් අධ්‍යයනයක් නැති වුණොත් මේ ප්‍රශ්නය අපිට විසඳන්න වෙන්නේ පරියන්කට ගිහිල්ලා. ඒකත් මේ වෙලදී බොහොම උග්‍රයි මේ ප්‍රශ්නේ. නිසා සක්මනේදී මේ විදිහට එනවා ටික ටික ටික ටික මොන දිහට මොන දිහට ඉවරුණාට පස්සේ සක්මනේ නිර්වෘකමක් ආවොත් නිර්වෘකම කියලා මෙතෙන් අදහස් කරන්නේ තමනුත් අය වමානුව දකුණනුව මෙනෙහි කරමින් යන්න පුළුවන් ඒක අර ඊගාවට කරන පරියන්කේට ලොකු උදව්වක් ඒක නිසා අපි මේ සක්මනේ කියන හිතවිලි වලදී පරියන්කේ කියන හිතවිලි තරම් වේගයෙන්ම ප්‍රතික්‍රියා කළ යුතු නෑ ගොඩාක් හිතනක් කරගත යුතු නෑ ඒක එනවා නමුත් හැකි සෑම වෙලාවකම මම නැවත නැවත සක්මනට හිත යොදනවා වම දමනවා. හොඳටම හිතවිලි ධාරාව සරණ හොඳම වැඩේ තමයි හිතවිල්ල අරමුණක් කරගන්න. ඒකල හිතවිල්ලට මුණ දෙනවා. ආනේ විදිහට සතිය පිටවන්න පටන් ගත්තොත් අපි කොයි අරමුණේ හෝ සතිය පිටවීමේ දක්ෂතාවය ඇති කරනවා. හිතවිලි සම්බන්ධව කියනකොට අපි තේරවාද ශාසනය උගන්වන නව මහ විතක්කයක්. මේ හිතවිලි කියන සාමාන්‍ය තාක්ෂණික වචන විතක්ක මේ නව මහ විතර්ක වලින් මුලින් සඳහන් වෙන්නේ බොත්තා භයානකම විතර්ක තුන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේ තුන આવොත් නම් සර්වචනස උපදේශ කර දීලා කියන ප්‍රහාණ සංඥාවෙන් දුරු කිරීමෙන් දුරු කිරීමේ අදහසින් විනය කරලා හෝ අයින් කරන්න කියලා නැත්නම් තමන්ගේ භ්‍රමචර්ය ජීවිතයට හෝ සීලයට හෝ මේකෙන් හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ හිතවිලි අධිකතර රාග හිතවිලි නම් අධිකතර ද්වේෂ හිතවිලි නම් කාට හරි හිංසාවකට මේ හිතවිලි නම් ඒක බොහෝම පුළුවන් තරම් ඉක්මනින් මෙනෙහි කරලා අයින් කරන්න කියනවා. ඉන් පල්ලෙහා තියෙන තව හිතවිලි જાති 6ක්. මේ හිතවිලි පෙළූ ගැනීමට හොඳ වගේ පේනවා. ඒකට යෝග ජීවිතයට බාධායි. නමුත් වාම ප්‍රතික්‍රියා කිරීමට යන්න එපයි කියලා කියනවා. ඒවා සඳහන් කරන්නේ ඥාති විතර්ක, ජනපද විතර්ක, අමර විතර්ක, අනවඤ්‍යතා පරිසංයුක්ත විතර්ක පරානුද්යතා පරිසංවිත විතර්ක වගේ විතර්ක. ඒ කියන්නේ ඥාති හිඳ මම මේ මේ විදිහට කරන්න ඕනේ කියලා වගේ සාමාන්‍ය කල්පනාවල් හිතට එනවා. අනුන්ට මම මේ මේ විදිහට උදව් උපකාර කරන්න ඕනේ කියලා පරානුද්යතා පරිසංවිත විතර්ක එනවා. මම ඉච්චර කල් ලෙදුනේ අහවල් අහවල් මගේ වැරදි නිසා මත්තර මම ඒ ආහාර ගන්න ඒ ඉරියව් පවත්නවා නොමැවීම ජීවත් වෙනවා වගේ කියලා ඊට පස්සේ දෙට වෙන්නේ නැහැ කියලා විතර විනාශිකුත් තියෙනවා. කාවිතරක જાතියක් තියෙනවා මම කාගෙන්වත් ඊට පස්සේ බැනුම් ගහන්නේ. හරියටම හරි වෙන්න හදනවා. ආන්දෝලන වගේ කණිකක් තමයි ගන්න පද විතක්ක. මේ ලෝකෙ මේ අපි මෙහෙම භාවනා කරේ හිටියද ඩොලර් එකේ ගාන කීයක් දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් දැනගත්තොත් හොඳයි. ඔය වගේ සුදු තුලන් එහෙම එන්න තියෙනවා නම් ආන්දෝලන කියලා තියෙනවා ගන්න අපි දැනගත්තොත් හොඳයි කියලා. අර ඊයයි ධනපද විතර්කත් එනවා. හේරම ඉන්නේ හරියට අනුකම්පාවෙන් කරටක් දාගන්නේ යාළුවෙක් වගේ තමයි. නමුත් ඒ හේරම වංචනික ධර්මයි. නමුත් උපදේශ දෙනවා මුලින් කියාපු රාග ద్వේෂ මෝහ නිස්සිත ප්‍රථම විතර්ක තුන තරම් මේ පස්සේ විතර්කෝට එච්චරම හැප්පෙන්න එපා කියලා. ඒ මොකද හිත ඒ තරම්ම ඇබ්බැහියක තියෙන්නේ හිතවිලි නැත්නම් හිතක් නැහැ. දැන් මොනවා හරි යා හිතනවා. අපි ඒ වෙනුවට කරන්නේ ඒ වෙනුවට මූල කර්මස්ථානයක් පුහුණු කරනවා. මේකට මෙතන තවත් උදාහරණයක් තමයි පුංචි කටපොන්චි බෝතලයක් හම්බුනොත් අපි හිතමු සෙන් කුප්පියක් වගේ එකක්. ඒක අපිට වතුර පුරවන්න ඕනේ. මොකටද වතුර පුරවන්නේ? ඒක ඇතුලේ තියෙන වාතය පිට කරන්නේ. ඒකත් අපි දන්නවා ගලන ජල ප්‍රවාහයකට කටපොන්චි බෝතලයක් ඇල්ලුවම අඳුලක්වත් වතුරට යන්නේ ඒ වගේම වෙන මොනම ක්‍රමයකින් කරුවත් ඒකට වතුර දාන්නත් බෑ. ඒ සඳහා අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? පොල් කෙන්දක් දාලා ඒ පොල් කෙන්ද දිගේ නැතෝ කඳුල කඳුල කඳුල කඳුල ඇටරලා එහෙම නැත්නම් අපි හිතුවොත් ඉන්ජෙක්ෂන් ටියුබ් එකක් අරගෙන ඒ පුංචි කූර ඇතුළට දාන්න පුළුවන් තරම් කට ලොකු නම් ඇතුළට දාලා දානකොට යම් ප්‍රමාණයක් වතුර ඇතුළට යනවාද ඒ ප්‍රමාණයක් වාතේ එතනින් විස්ථාපනය වෙනවා වතුර වැඩි වෙන්න වැඩි වෙන්න ඇතුළේ තියෙන වාතේ අයින් වෙනවා අනිත් වගේ තමයි අපේ හිත කටපුංචි ගෝතලයක් වාගේ ඕක ඇතුලේ තියෙන මේ හිතවිලි නම් වාතය ඕක අයින් කරන්න බෑ. ප්‍රවාහයක කල්ුවාට යන්නේ නෑ. අපි ඒකට කඳුල කඳුල එකතු කරන්න ඕනේ. පොල්කෙන් දද්දි කියයි, කාන්ති දද්දි කියයි නැත්නම් ඉන්ජෙක්ෂන් කට්ටක් දිගේ හරි ඒ දාන දාන ප්‍රදේශෙට තමයි අර වාතය අයින්නේ. ඒ වගේ තමයි අපේ විතක්කය මූල කර්මස්ථානයේ ඇසුරු කරන එකක් නම් ඒ විතර්කයේ තියෙන තාක්කල් නාමහ විතර්කයෙන්ම හිත නිදහස්. නාමා විතක්කේම හිත අරසයි. මේ මූල කර්මස්ථානයේ විශේෂ යොදවන විතර්කේ නැත්තම් අනිවාර්යයෙන්ම මොකක් හරි තව අනවශ්‍ය ආගන්තුක විතර්කයකින් හිතමත් වෙනවා. ඒ නිසා මූල කර්මස්ථානයේ දෙන විතර්කයේ කියන එක මෙතන සඳහන් කරන්නේ මෙනෙහි කිරීම. ගොඩනෙක් කරනවා මේ මෙනෙහි කිරීම බාලාංශ වැඩක්. ඒ කාර්යයට බුද්ධි කාලේ ගුරුවරයා ආයන්න උගන්වනකොට පන්ති ඔක්කොම ආයනෝ කියන්නේ ඒ නිසා අපි දෙකේ වන් තියෙනවා අපිට පුළුවන් කියලා තමයි පණින්න පටන් ගන්න. නමුත් පණින්න ගියාම වැටෙනවා. තා ඔය වගේ හිතවිලි ප්‍රශ්න එනකොට ප්‍රධානම දේ තමයි පරියන් කියනවනම් මූල කර්මස්ථානේ මෙනෙහි කිරීම පටන් ගන්න. මේ කතා කරන සක්මන ගැන සක්මනදී සාමාන්‍ය මට්ටමට සක්මනේදී වම දකුණට හිත යොදවලා අර විතක්ක එහෙම නැත්නම් හිතවිලි වලට හිත මග අරවලා යෑම සඳහා කරලා තියෙන්නේ තබන පියාණුව තිබෙන පියවර අනුව මෙහෙය කිරීම. එහෙම නැත්නම් අපි සක්මන් කරනවා කියලා හිතාන හිතයට බොහෝ විට පවතින හිතවිලි. ඒක දැනගත්තට පස්සේ ඒක බොහොම කලකොලක් වෙනවා. එහෙම නැත්නම් පිළියම් කරන්න බෑ. ඒක හොඳට දැනගන්න ඕනේ හිතවිලි කියන එක හිතේ ස්වභාවය. ඒක නතර කරනවා කියන එක නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. පුළුවන් තරම් සක්මනක් සක්මනේ පියවරේ හිත යාලු කරගෙන මෙහෙය කරමින් වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට නිකන් ඇඟට නොදැනේ. අනිවාර්යෙන් හිතවිලි අයින් වීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යෝගාවචරය මේ සඳහා තමන්ගේම අත්දැකීම් එකතු කරගන්නවා. මේ අත්දැකීම් එකතු කරන වැඩ පිළිවෙලට කියන්න තියෙන්නේ ආයලංගර මෙත එහෙම නැත්නම් වරද්ද වරද්ද හදන එක. මුංචි දරුවේ වැටි වැටි නැගිටිනවා. ඒ නිසා අපි සක්මණේ වේවා පරියන්කේදී වේවා ළමා හිතක් ඇති කරගන්න ඕනේ. ආධුනික හිතක් ඇති කරගන්න ඕනේ. කොච්චර වැරදුනක් කමක් නැහැ. මොකද මේ ස්පාසු වෙලාවනේ මේ දේ කරන්නේ. ඔය දේ කරන්න බෑ ඔය ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණ මොහොතේදී. නිසා දැන් මේ ටික වෙච්ච අවය වුණත් මම මේක නැවත නැවත ප්‍රයෝජන ගන්නවා කියලා ඒ සෑම අත්තරක් දක්වා මතු ප්‍රයෝජනෙ පිණිස මුලමදාග දැනගන්නවා නම් සක්මනේ දවසක් එයි. තමන්ගේ සතිය හොඳ නිසා සමාධිය හොඳ නිසා අනන්ත අප්‍රමාණ මේ හිතවිලි කෑලි අංග විකල වෙච්ච හිතවිලි ළඟට ඇවිල්ලා ඇතුළත බැස ගන්න විදිහක් නැති. ඇතුළේ ඉඩක් ගන්න විදිහක් නැතුව හැලිලා නැහැ. අර වගේ මේ ධර්මවල පුරුක් වගේ සිටිවිලි පිළිදෙන්නේ නැතුව ඒවා ඒ ඒ තන ලොක් වෙන හැටි දක ගන්න පුළුවන් වෙනවා. අනේ එතකොට තමයි Tamanda ශක්තියක් ඇති වෙන්නේ. ධෛර්යයක් ඇති වෙන මේ මෙනෙහි කිරීම කොච්චර සාර්ථක ප්‍රයත්නයක්ද? ඇති ඇසුණා අවශ්‍ය අපේ හිතට කොච්චර අරහසාවක් තියනවද කියලා Taman තුළම ඇති වෙන්නා වූ සත්‍තා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙන්න ධෛර්ය වෙන්නේ එතෙන්. නමුත් ඒක මම කියනවා මතක් කරනවා ඒක උඟක් කල් ගිහිලා එන දෙයක්. මුලින් අපි කරන්නේ අරමුණ මෙහි කියන මාර්ගයේ හිතවිලි වලට එන්න ඉඩ නොතැබීම තමයි කියන්නේ. ඒ නිසා වීරිය සහ සතිය කියන চৈতසික දෙකේ කෘත්‍ය දෙකක් සඳහන් කරනවා. වීරිය කරන්නේ වීරිය මාර්ගයෙන් කෙරෙන්නේ හින්ද තියෙන අකුසල් නොඑම පිළිස කටයුතු කරන්නේ. හෙද්දකම. සතිය කරන්නේ දැනට එළඹිච්ච අකුසල් දුරු කරන එක වේදකම. ඉතින් ඉස්ලාම් වෙනකමින් පටන් අරගන්න උපදේ. පටන් අරගෙන යනකොට යනකොට වෙනකොට හිත අර හේදකම ඇවිල්ලා නැත්නම් විරියයි සතියයි දෙකම යුවග්‍රාහීව වැඩ කරන්න පටන් ගන්නකොට තමයි Tamande ඒ වැඩේ පිළිබඳව ලොකු පරිචයක් අධිකාරියක් අධ්‍යක්ෂකමක් ලැබෙන්නේ. එතකම මේක කරන ගන්න සිද්ධ වෙනවා. වෙන ප්‍රශ්න තියනද ප්‍රශ්නයක් වශයෙන් සඳහන් කරන්නේ සතිය සහ මෙනෙහි කිරීම කියන දෙකේ වෙනස හඳුල්ලා දෙන්න කියලා. සතිය තමයි අපි ඇති කරගත යුතු මානසික ගුණාංගය. ඒ සඳහා කරන ප්‍රයත්නය තමයි මෙනෙහි කිරීම. මෙනෙහි කිරීමම සතිය නෙවෙයි. නමුත් මෙනෙහි කිරීම මාර්ගයෙන් තමයි අපි ඉතිස්සලාම සතියක් නැති හිතකට සතිය හඳුන්ලා දෙන්නේ. ඒ නිසා පහුවෙනකොට පහුවෙනකොට මෙනෙහි කිරීමෙන් තොරව සතිය ඇති වෙන්නේ ඒකට හොඳට මේ යෝගාවචර දන්නවා. දැන් ආනාපාන කරන කෙනෙක් නම් පසුගිය ආනාපාන වාර 10 15ම කිසියම් පැකිලීමක් නැතුව Taman දැක්කා. දැන් මේ ප්‍රස්වාසයක් සිද්ධ වෙන එක හොඳට දකිනවා. විශ්වාසිකුත් ඇති වෙන තව ඉස්සරහට ආශාස ප්‍රසාරයේ 10ක් 15ක් යනකම් මගේ හිතන ආය හැල්ලෙන්නේ නැහැ කියලා විශ්වාසයක් එන්න පටන් ගන්නවා. එතකොට අපි දන්නවා ඒ කියන්නේ මේ සතියට අත්වලක් නැතුව නැගිටින්න පුළුවන්. අත්වල දෙන්නේ නැගිටින්න බැරි වෙලාවට. ඒක නිසා පොඩි බගේකට දඬුවට දාලා දෙන්න වගේ අත්තරක් හදලා දෙන්න වගේ සතිය පටන් ගන්නකොට එල්ලෙන් එකක් හදලා දෙන්න. ඒක තමයි මෙනේ කිරීම. මෙනේ කිරීම කරගෙන කරගෙන යනකොට සතිය දෙපයින් සිට ගන්න වෙනකොට මෙනේ කිරීම හැලෙනවා, අලන්න හිතෙනවා. හැබැයි හුඟක් යෝගාවචරු ඒ නියම මේරීමට ඉස්සෙල්ලා හලන ගතියට ගියොත් තමයි මම අර ඉස්සර කරපු විදිහට හිත විදෝණින් ආයේ අතුර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙනෙහි කිරීම තමයි මේ මෑත ඉතිහාසයේ මේ ධර්මය ප්‍රායෝගික කරවාට එකක් වාටපත් කිරීමේදී දී ප්‍රායෝගිකම ක්‍රමය. ඒක පාලියෙන් සඳහන් කරන්නේ සල්ලක්ඛති කියලා. සලකුණු කරනවා කියලා. ඒ සලකුණු කිරීම මාර්ගයේ හරියටම යන්න ඕනේ තැනට ඒදී යවන්න පුළුවන්. අපි කොච්චර බඩුවක් දානවනම් ඒ බඩුවේ ඒ අදාළ භූමියේ ස්ථානාධිපති භාරේ අසවලාටයි කියලා ඒක ලේබල් එකක් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඒ කෝච්චර දාපු බඩු ඒ ඒ තැන්වල හරියට බාන්න බෑ. ඒ නිසා අපි ඒ ලේබලින් සිස්ටම් එක තමයි ඇත්තටම කියනවනම් අද තියෙන ඔය කම්පියුටර් වගේ තීක්ෂණ යන්ත්‍ර හදන්න ප්‍රධාන වශයෙන් මේ කියලා තියෙන අන්නේ කොටස් කොටස් වෙන වෙන වශයෙන් අපිට බාගෙන හසුරවන්න පුළුවන් ශක්තිය. <coughs> එක දවසේ ගොවිතලක් උකුගොල්වරක් බලාගන්න මහත්තයා ඒ වැඩ කරන ළමයාට කිව්වලු ඒ දවසේ ඇත හැමදාම දාන පිටරවල දිනේ කියලා කියන්නේ. ඉතින් මහත්තයා ඇවිල්ලා එනක සුමාන පිටරයට වරට හැම පිටරේම ලියලා තිබුණලු අද කියලා. අද අද අද කියලා. ඉතින් ඒකවල බලනකොට කොයි දවසේද ගන්න බෑ. ඒ නිසා මෙනේ කරනකොට ආසාර ප්‍රසවාස දෙකට වචන දෙකක් කරගන්නවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ගා කමඩාන් සුද්ධ කරන්න කියන සමාහය වෙලා කියනවා මම මේ ආනාපාන උගක් කියලා කරා. කොච්චර වෙලා කරා? ගොඩක් කියලා කරා. කොහොමද මෙනේ කරේ? මම මෙනේ කරා. දැන් සතිය හොඳයි මෙනේ කරා. ඉතින් තාමවත් දන්නේ නැහැ ආනාපාන දෙකට කඩලා දෙකට මෙනේ කරන්නේ. මොකටද? මේ සතිය හොඳට තහවුරු කරගන්නයි. ඒ වෙනතුම ආනාපාන හොඳට කරයි කිව්වද කර්මස්ථාන ජාගරට මොනම අදහසක් ගන්න බැහැ. තමයි කියන්න පුළුවන් නම් මම පටන් ගන්න වෙලාවට මට මෙනෙහි කරගන්න බැරි වුණා. මම විනාඩියක් විතර යනකොට මෙනෙහි කරා. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා. පිට වෙනකොට පිට වෙනවා. සමහර වෙලාවට මම ඇතුල් වෙන්න එන්න කලින් මෙනෙහි කරන වෙලාවල් තියෙනවා. නැත්නම් මම ඇතුල් වීමත් එක්කම මෙනෙහි කරනවා. සමහරට ඇතුල් වීම වුණාට පස්සේ මෙනෙහි කරනවා. අතේකට ඇතුල් වීම මෙහෙම වැටුණා. ආදි වශයෙන් කියනවනම් ඒ කියන කෙනත් එතෙන් එනකොට සෑහෙන හික්මීමක් ඇති වෙනවා. ඒක ගුරුවරයාවත් හරියට කේන්දරේ බැලුවා වගේ දුරට දැනගන්න පුළුවන්. ඒ නිසා ආධුනිකයා මුලින්ම මෙනෙහි කිරීමේ ක්‍රමයට ගරු කරනවා නම් බොහෝම ඉක්මනට වැඩ පිළිවෙල. හැබැයි දෙකේ මනසේ වැරද්දක් තියෙනවා. තාමත්ම ලාමක පුංචි බබෙක් වැරක් වගේ. ඒක එහෙම පුංචි කරලා හිතන්නේ නැතුව මේ මෙනෙහි කිරීම කියන්නේ සතිය නගා හිට වීමට දෙන අත්තරක්. ඒ නිසා අපි මේ පාඩම නොසලකා හැරියොත් මුළු භාවනා ජීවිතේම වන්දි ගන්න වෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම වැදගත් වෙනවා. නමුත් මේ මහසි භාවනා ක්‍රමෙන් ලෝකෙට ඉදිරිපත් කරපු මකිනාම දෙයක් තමයි මෙනෙහි කිරීම. ඕකට විරුද්ධව ලංකාවේ දවසවල පුදුමාකාර විදිහට විරුද්ධ වචන ලියලා තිබුණා. මෙහෙම දෙයක් ඇත්තේ නෑ මේ දෙයක් ඕනේ නෑ කිය. ඉතින් මහසි කාර්යප්‍රේම ඕනේ නැත්තම් නිකන් ඉන්න මේ කරපු ඇත්තෝ මේ පියවර බොහෝම ඉක්මනට එගොඩ වුණේ මේ ක්‍රමයට. මම මේ කතා කරන්නේ ප්‍රතිඵල සහිතවයි කියලා ඒ ස්වාමීන් වහන්සේ වාදපතින් අයින් වුණා. නමුත් අද තව දෙකක්ම ඉතිනිදා වැඩකදී අපිට සතිය පිටවන්න ඕන හොඳම වැඩේ තමයි ඒ අවස්ථාව මෙනෙහි කරන්නේ. යනකොට යන බව, කනකොට කන බව, නහනකොට නාන බව ඉතින් සලකුණු කරන්න පටන් ගත්තොත් බොහොම ඉක්මනට ඒක සාහව වෙන්න පටන් ගන්න නිසා මෙනෙහි කිරීම කියලා කියන්නේ සතිය ඇති කර ගැනීම සඳහා ඇති ප්‍රායෝගික උපමානය කියලා අපිට සාමාන්‍ය වෙලාව හැටියට අර්ථය දෙන්න පුළුවන්. අසුරජනකට වැඩි නේමින් හරි ලේබල්. මේකත් සාමාන්‍ය වර්ග කලාට මතුවෙන ප්‍රශ්නයක්. නමුත් මේ ප්‍රශ්නේ මේ විදිහට දීපචනය කරන්න ඕනේ. අපිට නොදැනී කිය වෙලාවට ඉතලා දැනෙන වෙලාවක් තිබුණානේ. අන්නේ දැනෙන වෙලාවේදී ආස්වාදයේ මෙනෙහි කරලා ආස්වාදයට වැටුනේ කොහොමද? ප්‍රස්වාසයේ වැටුණාද මෙලී කරාද වැටුනේ කොහොමද කියන එක විස්තර කරලා දන්න තැන මෙහෙමයි කියන හොඳ පසුබිමක් හදාගත්තා නේද සැකilla එතන ඉඳලා නොදන්න තැන දක්වා යන පාර දන්නවනම් ওই ප්‍රශ්නට උත්තර දෙන එකක් අරිනවා ඒක යොමුමක් වෙනවා නැත්තම් මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කියලා ඔය නිින්ද ගිහිල්ලා දන්නේ නැහැ එනතු ආනාපාන නැතුව වෙන තරක් බලලා දන්නේ නැහැ ඒ නිසා පටන් ගන්න ආනාපානී මූලික තහවුරු කර ගැනීම කොතන ඉඳලාද නාරිකාග්‍රේද බලන්නේ උගුරේද බලන්නේ පුරාට ඔහොම කතා කරනකොට අන්තිමට කියනවා මම බල්ලා දෙන්නේ බින්දි වැගිලිම කියලා. ඉතින් ඒකට අර විනාඩි 15ක් 10ක් සාකච්ඡා කරන විදිහ සම්පූර්ණ අලුත් වචනවලින් යන්න වෙන්නේ හැමදාම මතක තියාගන්න කමට අනුසුද්ධ කරනකොට මුලින්ම කමට අහන්න බැස ගන්න දැන තමයි වැදගත්ම දේ. වාහනයකට කොට වෙන්නේ ඉස්සලා කියලා කියනවා ඒ වතුර තියනවද බලන්න ඒ තෙල් තියනවද බලන්න නක්සන් බෝල්ස් ටිකක් චෙක් කරලා බලන්නයි කියලා. මේ ඔක්කොම දාගෙන පාරට බැසට පස්සේ වුණ නැති වුණොත් එහෙම මහා අවුලකටපත් වෙනවා. කවදාකවත් හිතන්න බලගයි තමන්ගේ වාහනේ ඉඳලා මේකට තෙල් නැතුව දුවන්න පුළුවන් වෙන්නේ. එහෙම එකක් වාහන වල නැහැ. අපි මේ තානේ කියලා. ඒ නිසා අපි මේ ආනාපාන යන්ත්‍රයේ ඊර දාන්න ඉස්සලා හැම වෙලාවෙම බලන්න මම මේ හැපෙන තැන හොඳට දැනගෙනද එතන හිත යොදන්නේ. එතන ඉඳගෙන මට ආස්වාස වාරයේ ප්‍රස්වාස වාරයේ මොකද ඒක දැනෙන්නේ මුලදී විතරනේ. මේ ප්‍රශ්නේ කියනවා පවුල නොදැනෙනවා. අන්නේ දැනෙන ටිකේදී පුළුවන් තරම් හොඳට ඒක තහවුරු කරගන්න ඕනේ. ඒකට ඊයේ මම තහවුරු කරගත්තා කියලා අදට ලක් ලැබෙන්නේ නැහැ. ඊයේ කෙරුවට වැඩිය හාත්පසින් වෙනස් වෙන්න පුළුවන් අද. ඒ නිසා මේ ආරම්භය මේ ප්‍රශ්නේ අහනකොට මම අදලේ මතක් කරනවා ඒ ටිකක් සඳහන් කරන්න පුළුවන් නම් මේ අහගෙන ඉන්න පිරිසටත් හොඳ සිතිවිලි බලාගෙන යන ගමනක් වගේ වෙනවා. මට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් වෙනවා. එහෙම නැතු මේක දිග දෙයක් නම් පමා වෙන්න එපා. පුංචි කළ සලකන්න එපා කොලයක් අරගෙන ලියන්න. ඒ බොහොමත්ම උදව් උපකාර වෙනවා. ඒ ලියුවට පස්සේ තමයි අද ලියපේක වැරදි නම් හෙට නිවැරදි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නිවැරදි කරන්න. අනිත් වෙනකොට තව නිවැරදි කරන්න වෙනවා. ඒක තමයි තේරෙන්න පටන් ගන්නවා. අපිට කොච්චර සීකීමක් වෙනවද පස්සට යනකොට කියන්නේ. මම ගුරු වෙන කාලේ අවුරුදු 3ක් මුකුත් මාස හතක් විතර හිටියා හැම කමටහන් සුද්ධ කරන්න මේ ඉස්සල්ලා අඩු ගානේ එක්සයිස් කොලයක් විතර නැත්තම් තුන් කාලක් විතර ලියාගෙන යනවා ලියාගෙන ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ දෙන උපදේශයක් ඒක ලියාගෙන යනවා බණත් ඔක්කොම ලියලා අන්තිමට මට එන්න හදනකොට ආමාන්‍ය ට්‍රැවලින් බෑග් හතක් තිබ්බා ඉතින් මම අල්ලගානගේ ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා කිව්වා මම දැන් ආපහු යන්න හදන්නේ. ඒ වෙලාවට ධම්මජීවඹ භාවනා කරන්න ඉස්සාවේ අතාරින්න මේ දාන්නේ මේ මොකද කරලා තියෙන්නේ කියලා. ඒ වංගසාරි භාවනා කියලා කියන්නේ වඩනවයි කියන එකයි. මේ වැඩිලා තියෙන්නේ එහෙනම් මේක රේම ලංකාවට ගෙන යනවා. අද වෙනකමුත් මේ පොත් කියවනකොට මට පන්දිසාරාමේ ඉන්නා වගේ වගේ තමයි හැදෙන්නේ. හැංගෙන්නේ මොකද? හැම තොරතුරක්ම ඔය කියලා කියනවා. මම දන්නවා ඒක මරණ සුරාවටම ඒ ගුරුවරයෙක් හරක ඉන්න වෙලාවට සිය කරන වාතාවරණේ ඒ සාකච්ඡා ඉතාමත් වැදගත්. හරියට නඩුවක තීන්දුව. ඒ නිසා තමන් දෙන කට උත්තරේ පුළුවන් තරම් මතක තියාගන්න මේ කතා කරන උසාවියක නීතිමය භාෂාවෙන් කතා වෙන්න. ඒ නිසා අරමුණ මේකයි, පිළිවෙලකට මෙහෙමයි, ඇකිලෙනකොට මෙහෙමයි. ආශ්වාස ප්‍රශ්වාසන ඇතුළේනකොට මෙහෙමයි, පිටිනකොට මෙහෙමයි. මේක මෙනේ කරාද? මොකද්ද ඇතුළේ මේ ලකුණ? මොකද්ද පිටේ මේ ලකුණ? සක්මන් කරනවා නම් වම තියෙනකොට වම කියලා මෙනේ කරා. මොකද්ද වැටුනේ? දකුණ කියනකොට දකුණ කියලා මෙනේ කරා. මොකද්ද වැටුනේ? මොකද අපි දෙපාර්ශ්වෙම එකතු වෙනවා. පහු වෙනකොට මේක නොදෙනිය. නොදෙනිය කියන පස්සේ මොනම දෙයක් කරන්න බෑ. ඒ නිසා භාවනා කියන්නේ ගන්නාතර සිට නොදන්නට නොදන්න දැනන යනකට. ඔය අතර මැද සතිය අඛණ්ඩ නම් මේ වෙලාවේ තියෙන හොඳ වැඩක්. අනපාරේ කීකරු වෙලා නොදැනේ කියලා. නමුත් සතිය අකණ්ඩ නැතුවත් කොහොම වෙන්නේ ඉඳ තියෙනවා. එහෙමනම් ඔතන දැන් කතා කරලා වැඩන්නේ ඔය මුලින් හදාගන්න තියෙන. ඒ නිසා මම නැවතත් ඉල්ලා හිටන සාධනේ මේ ප්‍රශ්නේ නැවතත් නිර්වචනය කරන්න තමන් මුලින් දකින කොටස් නැත්නම් පේන වෙලාවේ දන්න වෙලාවේදී කොහොමද තිබුණේ එතන ඉඳලා කොහොමද පියවරෙන් පියවර නොදන්න තැනට ගියේ කියන්නේ. ඒක ආයෙත් දැනගන්න සඳහා මගේ වචනේ මේ ප්‍රශ්නේ නගනවා. ආනාපානිය සඳහා භාවනා කරන කෙනෙකු කතා කරන්නේ එතෙන්දි Tamande හිත යොදන නැත්නම් හැපෙන තන එක විදියක මේ අත්ලක් වෙනවා ඒක සඳහා ඇවිල්ලා වදින උලන් ගන්නත් අත්ලක් වෙනවා මේ දෙකම ඉදිරිපත් වුණොත් මේ දෙකෙන් සමතේ සඳහා කරන්න තියෙන උස්ම රැල්ල දිගේ තමයි අවධානය යොමු කරන්නේ විපස්සනා සඳහා යනවා නම් ඒ හැපෙන තැන ඇතිවෙනා වූ කම්පන සංසල ගති තමයි විශේෂණය කරන්න ඕන විශේෂණය වෙන්නේ ඒක ඉතින් ඇත්තට මේවාගේ චරිත ලකුණ. ඒ නිසා අපිට මෙතනදී දෙකක් නෙවෙයි තුනකට දාලා ගත්තාම මේක මේ සිද්ධිය ප්‍රශ්නට වැඩිය විස්තරේ වැඩිය ප්‍රශ්න විස්තර කරගන්න පුළුවන්. ඇත්තටම මේ කොයි දේ සිද්ධ වෙන්නේ හැපෙන තැන. හැපෙන තැන කියලා අපි මෙතන සඳහන් කරන්නේ මොකද්ද? කාය ප්‍රසාදය. මේ අපේ කයේ තියෙනවා පිටින් ඇවිල්ලා යමක් වැදුනොත් ඒ දේ උණු දෙයක්ද නිවිච්ච දෙයක්ද රළු දෙයක්ද සිවුම් දෙයක්ද බර දෙයක්ද ඈඳ දෙයක්ද දියර වැක් කරන දෙයක්ද පිටු කරන දෙයක්ද කම්පනයක්ද චංචලයක්ද කියලා අවබෝධ කිරීමේ ශක්තිය. හතරවහ භූතයන අවබෝධ කිරීමේ ශක්තිය මුළු හැම පුරාම බයිස්චර්මේ පුරාම විසිරලා තියෙනවා. ආන්නේ විසිරිච්ච එක අපි ආනාපානෙ ගියාම නාසිකාග්‍රේත විතරයි කොටු කරන්නේ පිටු කරන්නේ. අනිත් තැන් වල එනව ගණන් ගන්නෑ. එන්නේ හැපෙන තැන තමයි උලංගල්ලාවිල වදින්නේ. ඒ හැපෙන තැන තමයි උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති පේන්න පටන් ගන්නවා. ඒ නිසා හැපෙන තැන ඉඳගෙන ඕනෙනම් හුස්මරල දිහා බලන්න පුළුවන් කාරකේ නැත්තම් ඇවිල්ලා වදින දේ අරමුණ දිහා ඒක හැපෙන තැන ඉඳගෙන හැපීමේ ගති ලක්ෂණ ස්වභාවික ලක්ෂණ බලන්න පුළුවන්. ඒකට අර කලින්ම දවසක මම හිතන්නේ ධර්ම දේශනාවක මතක් කරා ඉංග්‍රීසියෙන් සඳහන් කරනවා නම් කියන්නේ ස්ට්‍රයික් එලිමන්ට් ස්ට්‍රයික් එලිමන්ට් කියන එකෙන් අදහස් කරන්නේ ඇවිල්ලා වදින හුලන්නේ. බේස් එලිමන්ට් කියලා අදහස් කරන්නේ අර අපි ගත්ත කයේ සංවේදීභාවය. ඊට පස්සේ ඒකෙන් ඇති වෙන ඉග්නිෂන් එක තමයි ඉග්නිෂන් එලිමන්ට් එක තමයි ওই වැටෙන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, බර ගති, හැලු ගති ආදී ඒ වරින් වර බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන ස්වභාවික ලක්ෂණ. දැන් මෙතන ප්‍රශ්නේ සඳහා යොමු කෙරුවේ හැපෙන තනයි ඇවිල්ල වදින හුලංගඩලයි. මම මේකට එකතු කරන දේ තමයි හැපෙන තන අපි වැටහෙන්නේ ඒකට තියෙනවා හැපීමේ විවිධ රසයන්. උණුසුම් රස, සීතල රස, කම්පන රස, චංචල රස, බාර ගති, උණුසුම් මේ හැලු ගති කියලා. ආනේ එව්වත් මේකට එකතු කරා නම් අපිට කියන්න පුළුවන් අන්නේ විදිහට පරගති සාරලවත් ආදී භාව ලක්ෂණ කියලා මේවට කියනවා ස්වභාව ලක්ෂණ කියලා කියනවා මේවා සුද්ධම විපස්සනා අරමුණු. මේ සඳහා උදව් කරන මේ සඳහා ඇවිල්ලා මේ ස්ට්‍රයික එලිමන්ට් එක වශයෙන් වැඩ කරන ආරම්භණය වෙන හුලංගල්ල ඒක සමත අරමුණක්. ඉතින් මේ දෙකෙන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සලා හොඳට විස්තර කරගන්න ඕනේ ස්වභාවයෙන් තමයි හුස්ම රටා දිහා බලන ඉන්නකොට හිත ගොඩක් හිතේට ජනප්‍රිය වෙන්නේ අර කම්පන චංචල උණුසුම් සිසිල් ගතිද නැත්නම් උලන් දැල්ලද කියන. ඒක කවදාකවත් යොමු කරවන්න යන්න නරකයි. උනත් සැරයක් අපිට පැහැදිලිම අනිත් දවසෙත් අලුත් ඇස් දෙකකින් කීම බලන්න. අලුත්ම බලන්න ඕනේ මේ හැපෙන තැන ඉන්නකොට මට එතෙන් දැල්ලවදින උලන් දැල්ලද වඩා සිත්කන්නේ නැත්නම් උලංගල්ල වැඩි වෙන නිසා ඇති වෙන කම්පන චංචල උණුසුම් සිසිල් ගතිද කියන්නේ. අnder මේ මට නම් හොඳට පැහැදිලි මම මේ කියන එක. නමුත් මට පැහැදිලි උගදෙනකොට මේක පැහැදිලි නැති බවයි. ඉතින් ඒ නිසා මේ පිළිබඳව තවදුරටත් හරස් ප්‍රශ්න තියෙනවනම් අනිත් ප්‍රශ්නේ ගන්න ඉතල මම හිතනවා මේක බොහොම වැදගත් අංගයක් අපි හිවිලා තියෙන්නේ. ඒ නිසා නැත්තම් මම මේ කියන ටික පැකිලිමත් අසු තේරුම් ගන්න පුළුවන් ද කියලා මම දැනගන්න. ඒක නිසා අපි මේක ඔය කියන වචනේ භාෂා විපහාරයෙන් කියන්නේ සම්මිතාරමුණ සම්මුතියක්. අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. උලන්දල්ල කියලා කියන්නේ ඒක ඒ බාහිරේ දෙයක් අපිට අත්දකින්න බෑ. උලංගක්ල ඇවිල්ලා වැඩිම නිසා ඇති වෙන උණුසුසිතිලෝති කම්පන චංචල ගති නම් ඒක අපේදී. ඒක සංස්කාර කොටස. ඒක නාම රූප වශයෙන් බෙදන්න පුළුවන්. ඒක උලංගල්ල දකින්න බෑ. කොහොමඩක්වත් ඒක දකින්න බෑනේ. ඒක උලංගල්ලේ තියෙන්නේ ඒ දිග බව කෙටි බව ඔන්න හිතා ගන්න පුළුවන්. අර ස්පර්ශය බොහෝ වෙලා පවතිනවා නම් දිගයි. ස්පර්ශය ටික වෙලා බලනවා කෙටි. ඒ විශ්වාස අනුවම තමයි උණුසුම් සිලිල්ලත් පේන්නේ. ඒ අනුව අපිට මේ ඇතුළේන හුස්ම මේ පිටින හුස්ම කියලා උලංගන්දී පැති වගේ දැක් ගන්න පුළුවන් නිසා එවැනි ගති සහිත හුස්ම රැල්ල මේක සම්මුතියක්. මේකදී මේක මම පරිවර්තනය කරනකොට මේක ආභියට මට අහුනේ අපේ ගෞරවනීය පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේත් එක ඔය කුරුණෑවල මේ භික්ෂුණී ආරාම. ඉතින් මම ඒ ස්වාමීන් වහන්සේගෙන් අහුවා ස්වාමීන් වහන්සේ මම ඉස්සෙල්ලාම ලොකු ස්වාමීන් වහන්සේ ළමකට ගුරුන් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන්න ගිය වෙලාව. ඉතින් මම විපස්සනා කාර්යය. ඒ ස්වාමීන්ගේ අන්තිම සමතලාය. ඔක්කොමලා එක හිටිය ස්වාමීන් වහන්සේ කියන්නේ මම බොරුවට පරිවර්තනය කරා කියලා විපස්සනාට හැරලා. මේ ප්‍රශ්නේ හොඳ දෙනේ අන් දෙකක් විතර හතරක් දාගෙන අහගෙන හිටියා. මොකද්ද මෙතන තියෙන වැදගත් දේ කියලා. මම ඉතින්දී ස්වාමීන්ගෙන් ප්‍රශ්නයක් අහුවා. මේ දැන් මේ මෑණියෝ කිව්වා වගේ උලංගරලා අදින් මෑණි. ඒ නිසා මම මේ උලංගරල බහිද්ධා වශයෙන් කියන්නද මුළු සුනිසිකතේ කම්පන සංසල ගති අජ්ජත් වශයෙන් කියන්නද කියලා. සංසෙප්පයියෝ. ඒක කියන්නේ පයියෝ මට නම් එහෙම කියනකොට පිළිසුදුකමක් හිතුණා. නමුත් කරන්න එහෙම කිව්වොත් ඉස්සරහට අපිට අපේ විග්‍රහය වරදිනවා. උලන්නන සම්මුතියක් වශයෙන් කියන්නේ මුළු සුනිසිකතේ ගති අත්දකින්න පුළුවන් දෙයක් වශයෙන් කියන්නේ. විපස්සනාට නිතරම අරමුණු වෙන්නේ අත්දකින්න පුළුවන් සංස්කාර කොටලා. සමතේට නිතරම අරමුණු වෙන්නේ සම්මුතියක්. ඒක සමතේ කියන්නේ බුද්ධ බුදු ගුණ කිව්වට අපිට ඒක කවදාකවත් ස්පර්ශ කරන්න බෑ. මෛත්‍රිය කිව්වට ඒක කවදාකවත් අපිට ස්පර්ශ කරන්න බෑ. මෛත්‍රිය නැති වෙන චෛතික ලක්ෂණ වෙනස්. ඒ නැත්තම් මරණයේදී ඇති වෙන සංවේග වගේ දේවල් ඔක්කොම සම්මුතියි. මුත් විපස්සනාවට ගන්න උණුසුම් ගති ගති චාන්සල ගති ආදී මේ පටවිය ආපෝතීජෝ වායෝල ස්වභාවික ලක්ෂණ අස්පනා විත දකින්න. අසීඝන වෙනස් වෙන අරමුණ. ඒ නිසා ආනාපානයේ විතරක් අනික් කර්මවලට වඩා මේ දෙකටම ඉඩ තියෙනවා. හැපෙන තැන ඉඳගෙන ඉන්නකොට මේ කියන මේ කියන විදිහට මෑණියා කියන විදිහට ඒකේ තියෙන කම්පන චංගල උණුසුම් සිසිල් ගතිය ආදී විපස්සනා ලකුණු අරක ප්‍රකට වෙන්න පුළුවන්. නැත්නම් සමහර විපස්සනා ගරුක යෝග අවධිනේට ඒක ප්‍රකට වෙනවා. තව සමහර ඇත්තන්ද උගුලන් දැල්ලමයි ප්‍රකට වෙන්නේ. ඉතින් මේ ප්‍රකට වෙන දේ තේරුම් ගැනීම ආදියටම ආස්වාද ප්‍රසාර හැපෙන තැන තේරුම් ගත්තා වගේ ස්වභාවයෙන්ම පැනෙන්දී දරින්නවා. යොමු කරන්න නරකයි. ඒ මෑණික ප්‍රකාශනය හැටියට කියන්නේ අගුලන් බැලලා අරමුණු කරන්න බෑ. අරමුණු වෙන්න පිනවන විය යුත්තේ නුසුම් ගති සම්පන්න ගති චංචල ගති. එහෙම හිතෙනවා ඒ කියන්නේ විපස්සනාවට බර මානසිකත්වයක් ඇතුව කතා කරන්නේ. තව කෙනෙකුට මේකේ අනිත් පැත්ත 100 100ක් වෙන්න පුළුවන්. හොඳට මේ දිග හුස්මක් ගන්න හැටි, කෙටි හුස්මක් ගන්න හැටි, මේ හුස්ම රැල්ලේ මුලය, මේ මැදය, මේ අග යাদি වශයෙන් විසදෝ පේනවා. ඒ කියන්නේ යාගේ ස්වභාවයෙන්ම තියෙන සමත ලක්ෂණ. මෙන්න මේ දෙක තමයි යෝගාවචරයාට මේක තේරුම් අරගෙන ගුරුවරයාට වාර්තා කරන්න පුළුවන් තරම් පිළිසිදුකම. හිරවුල්කම තියෙනවනම් ඒ යෝගාවචරයට බලාපොරොත්තුක් ඇති කරගන්න පුළුවන්. මේ කියන උපදේශ හරියටම යොදන්න පුළුවන්. මොකද මෙතන කිසිම කෙනෙකුට තීන්දුව කිරීමේ ශක්තියක් නැත්තේ. ඒත් තීන්දුව වෙච්ච කරුණු අපිට තියෙන ක්‍රියාවත් වෙනකොට වෙනකොට ගිලෙනකොට ඕනේ දැනගන්න මේ කන කොකාද නැත්නම් සුදු කොකාද කියලා. වහලා ඉන්නකොට වෙන්න බෑ. ඒකයි කියන්නේ ආනාපානය කරන්න හැමදම අලුතෙන් කරන්න. මම අද තමයි ඉපදුනේ. ඊළඟ මගේ පළවෙනි ආනාපාන. මම දැන් තමයි මේක භාවනාවට නගන්නේ කියලා හැම වෙලාවෙම ආධුනික හිතක්. Zen mind beginners mind කියලා ෂෝ පොතක් ලියලා තියෙනවා. <clears throat> ඒ පොතේ පෙන්නනවා යෝගාවචර කිසිම වෙලාවක කිසිම දෙයක් ඇසියුම් කරන්න එපා. මම දන්නවා මම ඊයේ මට වැඩි කෙරුවා ඒ නිසා මට ආනාපාන මෙතනයි පේන්න ඕනේ මට අද පේන්න ඕනේ හුස්ම රැල්ලේ මට පේන්න ඕනේ මේ කම්පන චංචල ආදී සංස්කාර මොන්නම දෙයක් කියන්නේ නැහැ ඒ තරම්ම අනිත්‍යයි මේ தත්ති මට හැම පරියන්කෙදීම කරගෙන කරගෙන යනකොට මේ පරියන්ක තුනක් හතරක් පහක් හයක් කරනකොට ඕන තමයි ආරේ ඒ පැටර්න් එක තේරෙන පටන් ගන්නවා ඒක නිසා මෙනෙහි කිරීම සඳහා මතුවෙන එකම දේ ආසංසීසිත ගති කම්පන සංසර ගති හැපීමම නෙවෙයි. සමත කරපු යෝගාවචරණ හුස්ම රැල්ල වුණා අරමුණු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මෙතෙන්දී මේ ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් ප්‍රායෝගිකව මතක් කරන් තියෙන්නේ යම්ම කිසි කෙනෙකුට හුස්ම රැල්ල දිහා බලන ඉන්නකොට ඒ හුස්ම වැඩිම නිසා ඇති වෙන මුසුම් ගති සිසිල් ගති කම්පන සංසල ගති වැටෙනවා නම් ඒ යෝගාවචරය දැනගන්න ඕනේ මගේ හිත ධාතු මනසිකාරයේ දිහාටයි මේ මේ සලකුණු දෙපෙන්නන්නේ. මේ පැත්තට වැඩි තමන්ට හුස්ම රැල්ලේ මුලමදාග හුස්ම රැල්ලේ දිගකටි බව හුස්ම රැල්ලේ තැම්පත් වෙන ගතිය වගේ පේන්න පටන් ගන්නවනේ මේ සමතිය කියලා තේරුම් ගත ගමන මම තාම ප්‍රවේශමෙන් මතක් කරනවා මේක යෝගාවචරයට ඉච්චර ලොකු වගකීමක් කරගන්න යන්න එපා මම මේ කියන්නේ මේ දේ දැකලා මේ දේ විසදව කියන්න පුළුවන් නම් මේක යෝගා ගුරුවරයාට ලොකු පහසුවක් වෙන නිසායි ඇත්තටම මේක ගුරුවරුයි දැනගෙන ඉන්නවා. යෝගාවචරයට කතා කරන්න ඇරලා සැරයක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි කියලා කියලා කියලා අල්ලගන්න ඕනේ මේ යෝගාවචරය මේ කියන්න හදන්නේ Tamange හිත ස්වභාවයෙන් මේ සම්මුති අරමුණ වෙන ඉස්මරල්ලට යනවාද එහෙම නැත්නම් විපස්සනා අරමුණ වෙන කම්පන චංචල උණුසුම් සිසිලකට වලට යනවාද කියලා. මේ තොරතුරු ටික දුන්නට පස්සේ මම නැවතත් ආසයි අහන්නේ දැන් ප්‍රශ්නේ නැවතත් කරන්නේ. මොකද කියන්නේ? ඒක එහෙම වුණාට කමන්නේ මතේ කරදරයක් කරගන්න එපා. මට ඔය ඔය විස්තර කරන්න ඉස්සෙල්ලා මේ නිල භාවනා කරන වෙලාවේදී දැන් මුළු කයෙම තියෙන ස්පර්ශ ඔක්කොම අමතක කරලා අපි නාසිකාගයට ගන්නෙ. එහෙම නැත්නම් මේ පොළ උඩට ගන්නෙ. ඕකට ගත්තට පස්සේ අපේ දෙනම් රටක් රාජ්‍යයක් තියාගත්තා වගේ හිතෙනවා. අන්තිමට එතෙන් ගියාට පස්සේ ওই විස්තර මොනවක්වත් අන්තිම කරගෙන යනකොට තියෙනවා මේක ඇතුළෙත් එක එක මූලක් තියෙනවා. හරිත හිත හුස්ම ගන්න දිහා බලයි. හරිත හිත ඒකෙන් ඇති වෙන කම්පන චත්තද බලනවා. හරිත හිත හැපෙන තැන බලනවා. එතකොට සැකයක් පහළ මේ ආනාපානෙමෙද්ද නැත්නම් මේ තුලත් මගේ හිත එහෙමේ දුවනවාද ආදිවාසී අර මේ මුණක් තුනක් අනාමානයේ සිද්ධ වෙන ඕනම සංසිද්ධියක මේක තියෙනවා. ඒකේ කාල් මාක්ස් තුමා ඒ ආර්ථික විද්‍යාව කියනකොට උගන්වන්නේ මොකද්ද? thesis, antithesis, synthesis. දෙයක් පවතිනවා ඒකට වෙනක් යමක් ඇවිල්ලා වදිනවා නැතිව නිසා අලුත් දෙයක් ඇති වෙනවා. ඩයලෙක්ටික් මෙටීරියලිසම් වල මේක මේ විදිහටම කියනවා. අයිසෙක් නිව්ටන් තුමත් ඕකමයි කිව්වේ. සරසයි කිව්ව ගමන් කරන දෙයකට මොකක් හරි වැදුනොත් ඒකට ප්‍රමාණ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මේක මේ මේ මේ අනාපානටම දාන එකක් මොකක්වත් නෙවෙයි. මේ ලෝක න්‍යාය ධර්මය දෙකක් හැපෙන්න ඕනේ අලුත් දෙයක් හැදෙයි. ඒක බාර ගන්න මේ සංවේදී භාවය නිකන් තිබුණාට දැනීමක් එන්නේ. ඒකට ඇවිල්ලා මොනවයි වදින්න ඕනේ. වැදුනාම ඒ වදින දේ තව දෙකකින් වෙන් කරලා දැනගන්න පුළුවන් ශක්තිය තියෙන නිසා අපි මේකට කාය ප්‍රසාදේ කියලා කියනවා. අපි මේකට මේ පැහැදිලි බව කියලා කියනවා. මේක හොඳට විසඳන ඇත්තටම ඔය ඔච්චරම නිවන කියන්නේ මහදුර දෙයක් නෙවෙයි. ඔය තුල හොඳට දැනගන්න පුළුවන් මේ නාම ධර්මයේ කියලා කියන්නේ මෙන්න මේ දේවල් වෙන් වෙන් වශයෙන් දැනගන්න පුළුවන් ස්වභාවය. ඒ වෙන් වෙන් දල ගන්න පුළුවන් ස්වභාවයට ආහාර වෙන උණුසුම් ගති කම්පන ගති චංචල ගති නැත්නම් පට වියාපෝ තේජු තමයි නා රූප ධර්ම කියන්නේ. ඉතින් අර විපස්සනා පැත්තට ගියා නම් අපි මේ යන විස්තර කරන විදිහට හොඳට විශේෂ ඥානයක් ඇතුව ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මහා විසරද මේ උපාධියක්වත් ගරුණම්බනාමක්වත් නෙවෙයි. හොඳට තේරෙනවා අපේ ඉතින් උණුසුම් ගති එනකොට එනවත් එක්කම දැනගැනීමේ ඥානයක් නාමයක් මේ විඥානයක් තියෙනවා. නමුත් විඥාණයට බෑ උණුසුම් සිසිල් ගතිය ඇති කරගන්න. ඒක උණුසුම් සිසිල් ගතිය කියලා වදින්න ඕන. ආනේකට විපස්සනාවේ ඒ කියන්නේ සාතු මනසිකායට ගිහාම මුල් ටික හොඳට විසදලා එහෙනම් මම බලන්නේ නාලිකාව. මේ ආනාපාන. මේ මට පේන්නේ නාලිකාවේ අහුලංගල් රජිවිලිස ඇතිවෙනා වූ කම්පන සංසල ගති කියලා. මේ විසද භාවයේ දුරුවදි කියනවා. විපස්සනා ඥාන වලට ගොඩක් හේතු වෙනවා. මෙතෙන්දී හොඳ මම අත්දකපු දෙයක් වගේ දෙයක් කිච්චෙන් කියවෙනවා මේ විදිහට හුස්ම වදින තැනත් හිත තියෙනවා. ඒ කියන ස්පර්ශය පිරිමැදීම හෝ උණුසුම්සිත කම්පනයන් පේන නමුත් ඕනේ නම් ඒ ඇති වෙන ආනාපානය හිතින් හිතා ගන්නත් පුළුවන්. නමුත් අන්න ඒක නොකළ යුතුයි. නමුත් හිතේ තරම්ම මේ හිතුවක් ආරයි. ඒ වගේ වැඩ කරනවා. ඒ නිසා තරහ වෙන්න නරකයි නමුත් හිතන්න ඕනේ සුද්ධ අවස්ථාවක් දීලා බලමු. හිත වැඩි යන්නේ මේ අහසු මනසිකාරයේ දිහාටද නැත්නම් මේ සෙල්ලක්කාරකමට හිතුවක්කාරකමකට හුස්ම රැල්ලේ මේ ඇතුළේන හුස්ම මේ පිටවෙන හුස්ම කියලා ඉතින් හිතා ගන්න හදනවා කියලා. ඉතින් හිතා ගන්න දේ අතුමත කරක් තමයි. ප්‍රകൃතියෙන් යන දේ තමයි අපි බොහෝ වෙලා පුහුණු කරලා ස්ථාවර කරගත යුත්තේ. මේ මම දැන් යන්නේ මේ තවත් කොහොම තද බල ගැඹුරකට මේ ආධුනිකයෝ ඉන්නවා නම් වාක් බය වෙයි අපි අපි මෙහෙම ගියොත් එහෙම නම් භාවනා කරන්න හම්බෙන්නේ නැහැ කියලා අර ඔකා කරපු අන්ධයා වගේ විවෘතන උගුර හිර වෙයි කියලා කිව්ව කතාව වගේ එහෙනම් මම නැවතත් කියනවා මෙච්චරම නම් ඔය සූත්‍ර මෙච්චරම නම් ඔය දිග හැලී වුණාකත් උමෙ කරන්නේ ඔව් දැනගන්න ආනාපාන සති භාවනා කරනකොට තමයි වැටෙන සෑම පුංචි දෙයක්ම අඩුවානේ වාර්තා කරන්නේ. Taman තීන්දුව කරන්න යන්න එපා. එතකොට ගුරුවරයාට ඒක විශාල තොරතුරු රාශියක් වෙනවා යොමු කරගන්න. මම ගොඩක් වෙලාට මේ වෙලාවේදී කියන දෙයක් තමයි මාවම මම උසස් කරගන්න අනුන් පහත් කරන්න කරන දෙයක් නෙවෙයි. අද ඉන කර්මස්ථානචාරු බොහෝ දෙනෙක් මේක නම් තේරුම් කරලා තේරුම් කරගෙන නැහැ. ඒක නිසා මුගුව දෙනෙක් වතුරට තල්ලු කරනවා නබනේ කරන්නේ ඒක. කරලා ගිහලා කමටහන් සුද්ධ කරන්න ගියාම ගුරුවරට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හරි සතුටු වුණා මේක දැන් ඍජුව කියන්න පුළුවන් ගුරුවරු ඉන්නවා. හැබැයි ඊගාර කිව්වා වගේ ඒක විශාල සමීකරණයක් අමාරු දෙයක් කියලා බරට අරගෙන මේක කරදරයට කරගන්න වේසක් කරගන්න එපා. කියුත්තේ මොකද්ද මෙන්න මේ වගේ විශාල පදනමක් සහිතවයි මේ දරුවචනාංශ ආනාපාන දේශනා කරලා තියෙන්නේ. ඒක නිකන් ආවට ගියාට සත්‍යයෙන් කරන දෙයක් නෙවෙයි. මේ පදනම ගෝලයන් දැනගත්තේ නැතුව කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියාගන්න මුල්ම වෙලාවේ ආනාපාන යොදන මුල්ම අවස්ථාවේ මේ වැටෙන දේවල් ඉතාමත් වැදගත්. ඒක මොකද අර ඉස්සල ප්‍රශ්නේ වගේ සුළු වේලාවකම නොදෙහි යන්න ඉඩ තියෙනවා. යන්න ඉස්සරලා මේ පේන වෙලාවේ මට වැටෙන්නේ උලංගල්ලද නැත්නම් මට වැටෙන්නේ හැපෙන තැනද එහෙනම් මට වැටෙන්නේ හැපෙන තැන කියන කම්පන සංචල ආදී අත්විඳින පුළුවන් දේවල්ද ඒක කොහොම බලන්න ඉන්නකොට ඉන්නකොට ආස්වාදයෙන් ප්‍රස්වාසයට වෙනස් වෙන හැටි ආස්වාසයෙන් ආස්වාසයට වෙනස් වෙන හැටි ආදි වශයෙන් මේ මුල්ම තොරතුරු ටික දන්නවනම් ඒක කියලා නිම කරන්න බැරි තරම් පිරිසුදුකම මේ මත්තට උදව් වෙනවා ඒක නිසා මේ පැතිකඩ තුනම අනිවාර්යයෙන්ම මතුවෙනවා නමුත් ඒ චරිතය උඟක් කලහට එකක් අස්පනා පිටම දක්නා නිතුවා නිකන් හිතවිලි නැත්තම් මවාපෑම් ඉව ගන්න එපා අර අස්පනා අපිට පේන අත්දැකීම දිගේ අනේක තමයි ආනාපානේ කලේ. ඒ නිසා හොඳටම තේරුම් අරගන්න ඕනේ මේ ආස්වාද ප්‍රසආදයට හිත යොදන චිත්තක්ෂණය. ඒක වතුරට බැස ගන්න වෙලාව වගේ ඉතාමත්ම තොරතුරු අධිකයි. නිසා ඒකට යන්න ඕනේ සීලේ සීපත් කරලා බුද්ධ ආදී ගුණ මෙනෙහි කරගෙන සක්මණකින් ඇති කරගත්ත හොඳ සාතර බවක් ඇතුව මට මේ ඉස්ලාම පේන ආස්වාදේ හොඳට මෙනෙහි කරලා දුරට දැක්කන් ලැබේවා. ඒකට ප්‍රසආස වෙනස් වෙන දැක්කන් ලැබේවා කියලා ඒකට හොඳ සාදර බවක් ඇති වුණොත් හැමදාම හිත අලුත් වෙන ගතියක් තියෙනවා. කවදාකවත් ආනාපාන දෙකක් එකට සමාන නැහැ. නමුත් තුනක් කියලා රමකාන් සුද්ධ කරන ගියාම යෝගාවචරය කියනවා කොච්චර වෙලා ආනාපාන ගන්න විනාඩි 25ක් කරනවා. මොකද කිසිම වෙනසක් නැහැ. එක විදිහකට යනවා කියන්නේ. හොඳටම තේරෙනවා මේවා හිතාමතා කියන දේවල් මිස ඒකට දොස් කියන්නේ නරකයිද වැරදි බොරු කියන නෙවෙයි. ඒ අර හිත තාම තියුම් වෙලා නැහැ. හිත තාම තියුම් වෙලා නැහැ. ඒ නිසා මේ මුල්ම මුල්ම ආනාපාන වල තියෙන විස්තර ටික හොඳට කියා ගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒ නිසා මේ ප්‍රශ්නේදී ඒ ප්‍රශ්න දෙකකට දෙකක් අහලා තමයි අපිට මේ වගේ දරන්න ඉන්න පුළුවන් උනේ. ඒකෙදි කියන්න තියෙන්නේ තමන්ට ඒ හැපෙන ගන්න පෙර ගති විසද වෙනවා නම් හිත අර උලංගල්ල හිතා බලන්න හදන ගති, විජුවලයිස් කරන්න හදන ගති මන්ද උත්සාහය කරලා කමන්නේ. අර එයා විසින්ම ප්‍රකට කරන්න හදන සම්පද චංචල ගති, හැපෙන ගති, පිරිමැදෙන ගති දිගේම හිත පවතින සාකල් සතිය පවතිනවා. දිගටම සතිය සමාධිය වැඩෙනවා. ආත්ම විකාරයට ගියාට යනවා කියලා හිතාගෙන යන්නයි කරන්නේ තියෙන්නේ. අනිත් ප්‍රශ්න යනවා සම්සෙන් මේක කියන්නේ තුන්දීම හැකලීම සම්පූර්ණ විපස්සනා භාවනාවක්. සම්පූර්ණ විපස්සනා භාවනාවක් පමණක් වන්නේ හි ඇති කුමන විශේෂ ලක්ෂණය නිසාද? මෙත් සිතින් අසමින්. ඔව් මේක මේ ඔව් කියන එක තමයි ඍජු උත්තරයක් තියෙන්නේ. පිම්බීම හැකිලිම දෙකේදී ඒ පිම්බීම හැකිලිම කරන කවුරු හරි ඉන්නවනම් මට මතක් කරගන්න විශේෂයෙන්ම හිතේ කරන්න පුළුවන්. එහිදී ස්වාමීන් වහන්සේ කමඨං සුද්ධ කිරීම සඳහා පත්‍රිකාවක් මුද්‍රණය කරලා තියෙනවා. ඒ මුද්‍රණය කරපේකේ උගාවක් ලස්සනට මහා සීසයටත් වඩා ඒ ස්වාමීන්ගේ ප්‍රධාන ගෝලයා වෙන මට ගුරු වෙච්ච පන්දි ස්වාමීන් වහන්සේ මෙන්න මේ කාරණා හොඳටම විස්තර කරලා දීලා තියෙනවා. ඒ මොකද ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඇතිවෙච්ච සමාන දෙකක පටලවිල්ලක් තිබුණා තියෙනවා හිතේ. ඒක ගැළවිලා තියෙන්නේ මෙන්න මේ කාරණා තේරුම් ගත්තට පස්සේ. මොකද්ද ඒ ස්වාමීන් වහන්සේ මතක් කරන මේ සුද්ධ විපස්සනාත්මක එන විදිහ කියන ධාතු මනස කාට යොමු වෙච්ච අරමුණක් කොටු කරගන්න නම් නැත්නම් අපි කියන විදිහට ආසල් ප්‍රසවාස විපස්සනාට නම්වන්න නම් මූලික කරුණු තුනක් මතක තියාගන්න ඕනේ. මොකද්ද? අරමුණ මොකද්ද කියලා කියන්නේ. මෙනෙහි කර ආකාරය කියන්නේ මෙනෙහි කරාට පස්සේ වැටහිච්ච දේ කියන්නේ. මෙතන අරමුණ කියලා කියන්නේ පින්වීම. පිම්බෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. අර පිම්බීම වැටුනේ කම්පනයක්, චංචලයක්, ඉදිමුමක්, ගලන දෙයක් වශයෙන් කියලා. ආයෙක කිව්වහම මේ පිම්බීම පිළිබඳ ලකුණු 100ක් තමයි. කාට හැකිලිම සිද්ධ වෙනකොට මේ හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලිම කියලා කියන්නේ මොකද්ද? පාත් වෙනවා. පස්සට එනවා. චංචල කම්පන මොනවා හරි අර පිම්බීම ඇකිලේ වෙන් කළ දැන ගැනීම තමයි ඒ ස්වාමීන් වහන්සේ විසින් මේ භාවනාවට එකතු කරපු අලුත්ම වැදගත් පියවර. මේ කතා කරන්නේ අපි සුද්ධ විපස්සනාව. මේ පිම්බීම හැකිලීමේ ඒකට හේතු වෙන හුස්ම රැල්ල මේ උදරයේදී දකින්න බෑ. සම්මුති අරමුණ පිම්බීම හැකිලීම වැඩ පිළිවෙලට අදාළ වෙන්නේ නැහැ. ආනාපානෙත් මේ දෙකම තියෙනවා. ආනාපානික පැත්තකින් හොඳයි. අනිත් දෙකටම ගැලපෙනවා. හැබැයි පටලැවිල්ලක් ඉඳී තියෙනවා. මේ මෑණියන් අහන ප්‍රශ්න හොඳට පේන්න තියෙනවා. මේක පිළිබඳ විශේෂතාවයක් නැති වුණොත් කම්පන චංචල ගති පෙනෙද්දී හුස්ම රැල්ලේ දිග කොට බලන්න හිත මැවුම් කරනවා. චිත්ත මායාවනවා. එතකොට වෙන්නේ සුද්ධ කාලනාස්තිය. ප්‍රකෘති වේදීමේ අනේක හොඳයි. ඒක නිසාම දු බුදුරජාණන්සේ දේශනා කළ දෙන මේගොල්ලන්ට බණින් නෙවෙයි. බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ මමත් කියන එකක් නෙවෙයි. මුත්ත සති අසම්පජානස්ස ආනාපාන ගති නවදාන මහන්නේ මේ මෝඩ සතියක් හයිද මුලා වෙච්ච ප්‍රඥාවක් ඇති කෙනාට ආනාපානි කරන්න බෑ මඩවත් වීම කියලා ඒ ලායට බැනපු නිසා මම හිතනවා මේගොල්ලෝ තරහ වෙන එකක් නැහැ කියලා මම දවස් තුනක් විතර ගියාට පස්සේ මම කිව්වා ඔය වගේ ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ මෙමය මේ ආනාපානි කරන්න යනකොට නැති වෙනවා කියලා ඒ ගත්ත කරනවා ඕක තමයි කියන්නේ සිහිය නැති කෙනාට ඥානෙ නැති කෙනාට කරන්න බෑ කියලා ඔය නැති වෙච්ච කතාව කියන්නේ ඉඳලා පේන පැත්ත කියන්නේ කියලා කියනවා. ඒ නිසා ආනාපානයේ තියෙන අය අර දෙපැත්තකට යන්න පුළුවන් ගතිය නිසා සියුම් භාවයකුත් කියන්නේ. ආනාපාන යනකොට හරියට දලිපියක් ගන්නවා වගේ බොහොම සියුම්කට කරන්නත් ඕනේ කරලා මතුවෙච්ච දේ ඉතාම විරුද්ධව කියන්න පුළුවන් වෙනවා. නමුත් ඒක මෙන්න මේ වගේ තත්යකට යටත්ව. ඒ මොකද සමහර යෝගාවචර හොඳට භාවනා කරනවා කියලා ගන්න දන්නේ නැහැ. සමහරත් භාවනා කරන්නේ පොත්වල බලලා ෂෝක් එකට කියනවා හැබැයි භාවනා කරනවා විදිබදිලා ඇල්බම් මොකක් හරි බල බල තමයි ඉන්නේ. භාවනාව කරන්නේ නැහැ. තව සමහර ඉන්නවල භාවනා කරන්නත් බෑ කියන්න බෑ. තව සමහර ඉන්න හොඳට භාවනා කරලා කියන. හතර දිනාම කැපයි. එක්කෙනෙක්වත් දඬුවමකට ඇත කරන්න ඕනේ නැහැ. හොඳම එක තමයි හොඳට භාවනා කරලා හොඳට විස්තර කියනවනම් ඉතින් ඒක ගුරුවරට ලොකු ශක්තියක් සන්තෝෂයක්. භාවනා වැරදුනත් කමන්නේ වෙන දේ හරියට කියන්න පුළුවන් නම් ඒක ගුරුවරයා අනිවාර්යයෙන්ම ඔය කිමින් ඉදිරිපත් කරන පිළිවෙල කරලා දෙන්න. භාවනා නොකර විස්තර හිත හිතා කියන්න පටන් අරගත්තොත් ඉතින් මම හිතනවා ගුරුවරෙක් කියන එක ගන්න දෙන හොඳම ක්‍රමය ඒක තමයි. ඒ වගේම තමයි විපස්සනා කරන්න කියොත් අයිතුරු වෙන්නේ නැති වෙන්න පොඩි කරනවා. ඒ තේරුමක් නැතිනම් කාලනාස්තියක් වෙන්නේ මේකේම සත මායාවීකමෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. භාවනා කරන්නත් බැරි භාවනා කියන්නත් බැරි කතිය විසාහදු කියලා කියන හොඳට දන් දෙන්න. හොඳට සිල් රකින්න උපස්ථාන කරන්න පුළුවන් පුළුවන් අයට. මොකද මත්දී ඉවත් අපිට මේ දෙකම හම්බ වෙන වාසනාව ලැබෙන්න ඕන. ඒ අයට තමයි යොයිතු කටයුතුලිය කෙරෙන්නේ. ඒ නිසා ඒත් බොහොම ප්‍රදේශයක් තියෙන භාවනා මධ්‍යස්ථානයේ දෝෂයක් නැහැ. අපේ විශේෂ ප්‍රකාශ කිරීම නම් දැන් දැන් ලෝකෙ ඔක්කොම දන්නවනේ අද තියෙන බිස්නස් වලින් හොඳම බිස්නස් එක තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි. කොරතු ඉදිරිපත් කිරීමේ ක්‍රමය. ඒක දන්නේ නැත්නම් ඉතින් හුවා තමයි. මේ ධර්ම සාකච්ඡාවේදී හම්බෙන්නේ අන්න ඒක පුළුවන් නැත්නම් බොහොම ඉක්මනට කියෝරිසියුම් කියුම් කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒක නිසා බීම හැකලින් භාවනාව රුද්ධ විපස්සනාවක්. ඒ විපස්සනා භාවනා කරනකොට සම්මුති වශයෙන් ඉන්නා වූ හුස්ම රැල්ල බොහෝම ඈත තියෙනවා. ඒක අරමුණු වෙන්නේ වෙන්නේ සංස්කාර කොටස පමණයි. නාම රූප කොටස් පමණයි. ලක්තන ඉඳලම නාම රූප දිගේම තමයි යන්නේ. ධාතු මනසිකාර දිගේම තමයි යන්නේ. ඒක නිසා මේ යෝගාවචරයට විස්තර කරනකොට උගන්වනවා මුලින් මුලින් කමඨාන් සුද්ධ කරන්න මෙන්න මේ රාමෝ යටතේ කමඨාන් සුද්ධ කරන්න කියන්නේ. එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ මම දැකලා තියෙනවා මම හරු පට්ටන්දර ලියාගෙන එනවා. ලියාගෙන ඇවිල්ලා කියවනවා. හොඳටම දැක්ක ගාන්සි ඉඳලා. හරබන පුතියගෙන ඉන්න ඕන දෙයක් කියන දෙමෝ සැරයක් කියන දෙකක් කියන තුනක් කියන මට අහන්න ඕනේ මෙච්චරයි කියලා. යෝගාවදනය ගැන ඊයරට පස්වල වහලුවක් කෑවේ කෑවට පස්සේ මට නිින්ද ගියේ නෑ නිින්ද ගිය නිසා කැස්සක් ආවා. ඉතින් අර විස්තර කියන්නේ උඩ හයර දාන මේ කවම දායකත් තියෙන පාරට දාගන්න අමාරුයි. ඒකට අහකට හිතියෝ දාගෙන නිකන් ඉන්න. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම කියන්නේ නඩුවක් ඇහෙනා වගේ වෙලාවක්. ඒක හොඳට විස්තර කියන්න පුළුවන් නම් මේ වගේ සමාජයක අපිට ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක පුංචි කළ හරකටවා. ඒක ධර්ම ගෞරවයක් වශයෙන් සලකා ගන්න ඕනේ. ඒ නිසා විපස්සනා භාවනාවට යනකොට මේ විසද කිරීම විස්තර වශයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න පුළුවන් ගතිය හරිම දිරි දෙන ගතියක් තියෙනවා. සමතේදී ඒක එච්චරම තදවල නැතුව වගේ පෙනුමක් තියෙනවා. හැබැයි ඒ වුණත් සමතේ වුණත් මේ ලස්සන තමයි අත්දකින්න දෙය කියන්න පුළුවන් නම් හරිම ඉක්මනට මේ සංනිවේදනයේ ගුරුවරයා ගෝලයා අතර සිදුවෙන්නේ ඉඳී තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ සමත භාවනාවක් කරලා ඒ සමත භාවනාවේ යම් ප්‍රගතියක් ප්‍රගමනයක් අනුව හිති ප්‍රභාසරයක් ආලෝකයක් පහළ වෙනවා නම් ඊට පස්සේ යෝගාවචරයට පුළුවන් මේ <clears throat> මෙතනින් එහාට විපස්සනාට හරවන්න ඒකනේ එහෙමනම් කොහොමද හරවන්නේ කියලා මේකට තියෙන්නේ මෙන්න මෙහිමයි මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ විපස්සනා යෝගාවචරයට නාම රූප දෙකෙන් අනිවාර්යව පදනම් කරන්නේ රූප ධර්මය. විපස්සනා යෝගාවචරයට බෑ නාම ධර්ම දිගේ භාවනාව පටන් ගන්න. ඒ මොකද තාම නීවරණයටපත් කරලා නැහැ. ලක්තාවටම පටන් ගන්නකොට ලහ ගන්නකොටම තයියෝ වගේ පටන් ගන්නෙම ධාතු මනසිකා. ඒ නිසා සුද්ධ වශයෙන්ම නාම රූප ධර්මයත් දිගේ තමයි විපස්සනාව යන්නේ. නමුත් විපස්සනා ඥාන විස්තර කරන්න ගියාම නාම රූප පරිච්ඡේද ඥානය කියලා තමයි කියන්නේ. වැඩේ වෙන්නේ රූපනාම වශයෙන්. මේක පිළිබඳව චූල සත්‍යක සූත්‍රයේ අටුවාවේ ඒ ස්වාමීන් වහන්සේ බොහොම ජයත විස්තර කරලා දෙන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් නාම සමතෙන්ජිය කෙනාට ඔය කියන විදිහ ආලෝකයක් පහළ වෙලා එක්ක සමන්ත උපජාල සමාධිය, කර්පණ සමාධිය කාවා නම් ඒ යෝගාවචරයට නාම ධර්ම දිගේ හෝ රූප ධර්ම දිගේ කියලා දෙකෙන්ම යන්න පුළුවන්. මොකද ඒ වෙනකොට ඒ යෝගාවචරය සමත ක්‍රමයේ මේ නීවරණ යටපත් කරලා තියෙනවා. ඒ නිසා යාට බොහොම සීක්ෂම තැනකින් පටන් ගන්න පුළුවන්. දැන් මේ කියන ආලෝකයේ මතු වුණාට පස්සේ ඒකෙන් මොනවද අපිට ඉස්මතු වෙන්නේ? රූප ධර්මයක්ද නාම ධර්මයක්ද කියලා බලනවා නම් මේ ආලෝකයේ මතුවෙන වෙලාව වගේ තරමට භාවනාව හරි ගියා නම් ඒ පුද්ගලයාගේ හිතේ මෙන්න මගේ අරමුණ ඒක රේනවා අපි හිතමු ආනාපානේ ගත්තයි කියලා. මේ ආරමුණට මම මෙනේ කරමින් මෙනේ කරමින් භාවනා කරන හිත මම නැවත නැවත ආනාපානට යොදවනවා. ඒ යොදවන යොදවන පාරක් පාස කිසිම පිට යamak නැතුව හිත අයාලේ යamak නැතුව ආනාපානෙටම යනවා. ආනාපානෙ වෙනකොට හොඟස්සියෝ. අපෙන තැනක් නොදැනෙනවා. නමුත් ආනාපානෙ හිත පිට යamak නැහැ. මෙන්න මේ චරිතයේ මේ ලක්ෂණට අපි කියන්නේ විතක්කේ කියන. විතක්කේ කියන්නේ නිවැරදිම ආරමුණට හිත නංවනවා. ඒ නංවන නංවන සෑම වාරයක් පාසා මේක ආනාපාන නිමිත්ත නැත්නම් මේ ආස්වාස වාරය නැත්නම් මේ ප්‍රස්වාස වාරය වෙනකොට ඇත්තටම ආස්වාද ප්‍රස්වාස වාර හොයන්න අමාරුයි මේ ආනාපානට යන්නේ කියන බවට සාධකයක් ඇතුවම හිත අපහු වෙන්නේ මේකට කියනවා ਵਿਚාරය කියලා විමසුම් නෝන කියලා ඒ වගේම මේ දෙක හරියට ගහන ගහන පාර හරියන ඉති කියන කී ඉලක්ක හරියන වගේ වෙලාවක් වෙනකොට හිතේ ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙනවා මේ ප්‍රීතිය නිසා දිග්ගිතමානාපානෙන්ද සුඛයක් පහළ එතකොට ඒකාග්‍රතාවය එනවා. ඒ නිසා ආලෝක වගේ එනකොට ඔය විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව වගේ දේවල් මතුවෙන්න පටන් ගන්නවා. මෙව එකක් සමහරලාට ඉස්මතු වෙනවා. තමන්ගේ ඇලි කැලි කොලාගෙන එන තරම් ප්‍රීතිපාල වෙනවා. සමහරුන්ට හොඳට තේරෙනවා දැන් නම් අනායාසයෙන්ම හිත යෙදූ පමණින්ම හුස්මතම දෙලින්ම ගිහිල්ලා ඒක වදිනවා. එතකොට විතක් කියලා. අන්න විදිහට විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකක්කතා කියන මේ ධානාංග වලින් එකක් හෝ අරමුණු කරන විපස්සනා කරන්න. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේම පවතින මේ මේ ආලෝකයේ පහළීමට හේතු වෙච්ච සමහර වෙලාවට ඇතෙක්ගේ දල දෙක වගේ තමන්ගේ නාසයේ සුදු පාට ආලෝක ධාරා දෙකක් ඉදිරියට යනවා වගේ වෙනවා. එහෙම නැත්නම් හඳ පෑවෝ වගේ අරමුණක් දලල දිහාට කිට්ටු කරගෙන ඉන්නවා වගේ පේනවා. මේ විදිහට සමහර වෙලාවට යම් යම් රූප ආකාර නැත්නම් සටහන් ආලෝකයෙන් පෙන්වන්න පටන් ගන්නවා. ඒව සාමාන්‍යයෙන් රූප ධර්ම වලට අදාළ ගුණ. මේ දෙකින් කොයි එක හෝ ඒ ඇතිවෙච්ච ඒ ආලෝකය කැඩෙන්න බෙදෙන්නට වෙන විදිහට කියනවා ගත්ත මූල කර්මස්ථානේ ආනාපානේ ඒක වල්මත් වෙන්නේ නැතු නන්නතර විකේට පවත්නකොට එක්ක අර ප්‍රීති රූප ඒකකට ආදී රූප ධර්ම නාම ධර්මයන් එහෙම නැත්නම් ඒ කියන සතහන් ආකාර වලින් රූප ධර්මයක් හෝ පේන පටන් අරගත්තාම මේ එකක් දිහා බලන හිතියොත් මෙතෙන්දි මේව බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව. ඒ සතහන් ඒ ආකාර බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වුණා සතිය කැඩෙන්නේ. සමාධිය කැඩෙන්නේ. ආනාපානෙටම හිත හිත කාන්දමකට හොඳටම කිට්ටු කරපු යකඩ කැල්ලක් කාන්දමකට අල්ල බදා ගන්නවා. එහෙම නැත්නම් ප්‍රීතියනවා විතක්කේ පේනවා සුඛේ පේනවා ආදී වශයෙන් ඉහියත්තාව සීඝ්‍ර වෙනස් වෙන ගතිය ආවට කොච්චර අරමුණු සීඝ්‍රයෙන් වෙනස් වුණත් සති සමාධි කැඩෙන්නේ නැති ගතියක් එන්න පටන් ගන්නවා. ආනේ වෙලාවේදී මේකට වඩා ඥාලෝකේ සමීප කරලා ඒ කියන්නේ තාමත් ආනාපානයේ එවනල්ල නැත්නම් ආනාපානයේ ගමනම ආලෝකයට සමීප කරලා යනකොට මේ රූප මාර්ගයේ හෝ නාම මාර්ගයෙන් දිගට ගිහිල්ලා අනිත්‍යතාවය පිළිබඳව සමීපස්ත බව ආසන්න බවක් පේන්න පටන් ගන්නවා. ඊයනෝ තමයි යෝගාවචරය නාම මූල ධර්ම කරගෙන හෝ රූප මූල කර්ම කරගෙන විපස්සනාට ගන්න පුළුවන්. ඒ නිසා මේ හොඳ මේ ආලෝකමන්ටමට ආවට පස්සේ ඒ යෝගාවචරය කරන්න තියෙන්නේ මේ තාම මෙන්ටෙන්ටි කියන මේ ප්‍රශ්නයක් හිටිනවා. මොකද මේ ආලෝකයේ පහළ වීම නිසා ආනාපානීය ආපවත්තල අතහැරලා මේක දිගේ කල්පනාවට වැටුනොත් මේක ටිකක් දුර්වල තත්ත්වයක්. ආනාපානෙ මේක ආවේ ආනාපාන අරමුණේ වෙනකොට ගෙවිලා ගෙවිලා යාන්තමට හො දැනනවනම් එහිම හිත නැත්නම් සතිය අඛණ්ඩ බවම දැනගනින්නේ ඉදිරියට ගියොත් ඒ පේන ආලෝකය තුලින් විතක්ක ਵਿਚාර පිළිසු පිළිවක්කතා කියන නාම ධර්මයක් හෝ එහි අත්තාව රටහන් ආකාර වශයෙන් හෝ දෙකෙන් එකක් ඉදිරිපත් කරගන්න පුළුවන් ඒක දිගේ ඉදිරියට යන්න තමයි විපස්සනා වෙන්නේ මම දැන් මේක ප්‍රශ්නට උත්තරේ පිළිසු ලැබෙනවා කියන්නේ මේක පොඩි භාවනා කිරීමේදී නිදිමත ගැටියක් ඇති වෙයි. ඒ මඟහරින්නේ කෙසේ? මම කියනවා ගියේ පාර අපි දීපු දේශනාවකට නැවත දැක්ක හන්ද ඒකෙදී කියනවා අපි විතක්කේ නැමේ මේ ප්‍රධාන වීර්ය වීර්යයිසිකේ නිසා නිදිමත කියලා කියන්නේ වීර්ය නැතිකම. නැත්නම් විතක්ක මේ වීර්යයි නිදිමතයි කෝසජ්ජය කියලා තමයි මේක පාවිච්චි කරන වචනේ ওই දෙක තමයි දෙපැත්තේ තියෙන්නේ. ඒක නිසා නිදිමත කියලා කියනවනම් හිත සීතල වෙලා. හිත මිදිලා. තීන මිද්ද. මිද්ද කියලා කියන්නේ මිදිලා. ඒක හරියට හොඳටම සීතල වුණාට පස්සේ බකින් කැලක් අරගෙන ඒ පාන් වල ගන්න ගියාම හරියන්නේ නැහැ. ඒ හත් කෙරුවට පස්සේ නම් ඒක අර ස්ප්‍රෙඩබිලිටි කියලා බාහම හොඳට අල්ලලාගෙන ගතියක් තියෙනවා. ආතාප වීර්ය කියලා කියන්නේ අන්නේ සීතල වෙච්ච පතර කැල අපි දැන් ෆ්‍රිජ් එකේ දාලා මේ තියෙන කාලගුණයට හරි රත් කරලා ගත්තම හරියනවා. ඉතින් මේ රක් කරන ක්‍රම දෙකක් යෝගාවචරයට තියෙනවා. පරියංගයට කලින් සක්මන් කරන්න පරියංගයේදී මෙනෙහි කරන්න. මේ මෙනෙහි කිරීම තමයි උතුන පත්තු කරලා තියෙන ඉන්ධනෙ වෙන්නේ. මෙනෙහි කිරීම නතර වුණා නම් විශේෂයෙන්ම ආනාපානිය වගේ ඔය සූක්ෂම භාවනාවලදී අසම්පජාන සමුත්තස්සති සුඛිය වගේ සතිය මුලං කරනවා අපි වල. සම්පජාන්නේ අපි අවුල් කරවලා ඕම සුවනින්දකට වැඩෙනවා. හැබැයි රුවනින්දට යන වෙලාවේ තියෙන කාලකණ්ණි தත්ත්වය මෙන්න මේ විස්තර කරන්න ඕන. නින්දට වැටෙන්න නම් කිසියම් සාධයක් නැතුව තියෙන්න. කිසියම් ලෙඩක් නැතුව තියෙන කිසිම හිතවිල්ලක් නැතුව තියෙන. ඔක්කොම හරි ගිය දවසක් තමයි ඔය හොරා එන්නේ. ඇයිල තේරම බඩු කොට හොරා කරන්න ගියාට පස්සේ බුද්ධි යන්න පටන් ගන්නවා මිසක බුදු වෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ භාවනා මධ්‍යස්ථාන කොහොමද? මොකද භාවනා මධ්‍යස්ථානේ යා කන්ඩිෂන් කරනවා. සවුන්ඩ් ප්‍රූෆ් කරලා දෙනවා. ඔක්කොම හරි ඇසලා කාලා බීලා කට්ටියාවට පස්සේ බබා දොයි. ඒ නිසා කියන්නේ පළතුරු සක්මන් කරලා යන්න. එතකොට ක්‍රීඩා තරගයකට කලින් හොඳට ඇඟ වෝම් අප් කරගත්ත කෙනෙක් වගේ ලේසියෙන්ම නිඳර වැටෙන්නේ. ඒක තමයි ඒක උපමා කරන්නේ ඒ ස්වාමීන් වහන්සේලා මේ වාහනයක බැටරිය හොඳට චාර්ජ් කරගන්නවා. ඊට පස්සේ ෆෝන් එක ගන්නකොට සිග්නල් දානකොට විද්‍යුත් වාහනේ වැඩේ. අන්න වගේ ඒ හැම මොණයක් ගන්න වෙලාවක සිග්නල් එකක් ගන්නකොට බැටරිය පොඩ්ඩක් ඩිස්චාර්ජ් වෙනවා. ඒ ඉන්නේ ඩිස්චාර්ජ් කරලා දිගටම තියෙනකන් ඉතින් ඒ රියදුව ගන්න වාහනේ ඔක්කොම ෆෝන් එක සිග්නල් වැඩ කරනවා. අන්න වගේ තමයි මෙනෙහි කිරීම කරන තාක්කල් අර සක්මණෙන් ගත්ත ශක්තිය ටික ටික මුදා හරිනවා. ඒ මුදා හැරිව නතර වෙනවනම් ඒකෙන් නින්දට ලකුණක් තමයි. ඒ නිසා ඉක්මන් වෙන්න නරකයි. මෙනෙහි කිරීම නතර කරන්න. පුළුවන් තරම් දිගට හාරාහිය බාලාල හැරෙන්නේ කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඒකද හරකුණ්ඩ කරබන් හිටිය තරක් නතර වෙනවා. එහෙනම් කොළමඩින්න ගියත් උන්දාණ්ඩ හැරයක් කියනවා. හරකුණ්ඩ මේ කියන දේවල් කියනවා නෙවෙයි නම පිටිපස්සේ මිනිහා ගෙවිතක් තියාගෙන බව හරක දාන්නවා එතකොට. එතකොට අඬ හැරෙන්න වෙන්න ඕන දේ වෙනවා. ඒ වගේම ගොයියගේ උගුරකට පෑදිලා හිටිනවා. ඒ වගේ තමයි මේ වැඩේ යනකොට අඬක් තියෙනවා. ඒ අඬ නැත්තම් ඒ කියන්නේ නින්දට බොහොම බලයි. ඉතින් ඒ නිසා මේ වෙන යෝගාවචරය මාංශයලා භාවනා කරන්න නරකයි. ඒ වගේම පරියන්කට යන ඉසලා සක්මන් නොකර ඉඳ නරකයි. පරියන්කේදී මෙනෙහි නොකර ඉඳ නරකයි. ඒ නිසා මේ තුන කියන්න පුළුවන් මේ විශේෂම සක්මනයි පරියන්කය කියන දෙක උත්තරේට සෑහෙනවා. මේ නිදිමතේ අනිත් එක ආධිනව දරගන්න ඕනේ. මේ නිදිමත තමයි අපි සංසාරේ මේ සාකල්පය අපි කෙනාව භයානකම සතුන. මේ මොකද ඇතුළෙමයි නිදන්නේ. අනික ඔක්කොම පිටින් එන්නේ. ඒක නිසා මේක හරියන්නේ අනිත ඔක්කොම කරුණු හරි ගිය වෙලාවට. ඒක නිසා මේකට අපි ලැජ්ජ කරගන්න ඕනේ. නමුත් මේක නොකරන කෙනෙක් හෝ නොවිච්ච කෙනෙක් නෑ. අද දවල් අර මේ වගේ දෙයෙන් අහපු වෙලාවේ මේ ප්‍රශ්නය ආවා. මොකල්ලානම මේ ස්වාමීන් වහන්සේ. සුවන් මාර්ගඵලයට ලබලා උන්වහන්සේ භාවනා කරනවා දැන් රහත් ඵලයේ සඳහා. ඒතකොට මේ රහතන් ඉස්සෙල් ඉස්සලා පටන් ගන්න බුල් කාලේ උන්වහන්සේ ඈත ගල්ලෙනකට ගිහිල්ලා තනියම මේක ඉවර කරන අදහසින් ඉතිිනවා. ඒ සම්පින් නැති කෙනා. නමුත් ඒ වගේම සරුවත්යන් ආන්දේ ඒ දවස්වල ගෝලෙ බොහොම අඩුයි. ඉන්න කට්ටිය පිළිබඳ පුද්ගලිකව බලනවා. මේ ස්වාමීන් වහන්සේ ගල්ලෙන්ట్లా භාවනා කරනවා දැන් කිරනවා. සරුවත්යන් ආන්දේ චේතනාරාමයෙන් කල්පනා කර බලන ඉන්නවා. දිගටම කියනවා. මේ කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි. දැනටවත් මාර්ග පලස්ත මුත්‍තිමනාචරමක් ඒ වගේම කරන්නේ රත්තුන්න වෙන්නන්වත් නෙවෙයි ඒකාන්තයෙන්ම හරියන වැඩ කලි. ඉතින් සරුවත්නාසි පිණි හිටිනා වගේ ළඟට ගිහිල්ලා මොකලන. මොකද නිදිමතද කියලා තමයි කතා කරන්නේ. එතකොට එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ නැගිටලා. ඊට පස්සේ ඒක කාරණා හතක් පෙන්වලා දීලා කියනවා. ඒ නිින්ද ආවොත් නිින්ද එනවා ඒක බොහොම ස්වභාවිකයි. නිින්ද ආවොත් මොකද කරන්න ඕනේ ඒකට වෙනම කාරණා හතක් විස්තර කරලා තියෙනවා පුංචි ළමයෙකුට කියලා දෙනවා වගේ බොහෝම සරල කාරණා ටික ඒකදී සමහරක් මට මතක විදියට කියනවා නම් පිළිවෙලට මට කියන්න මම වෙලාව මතක නැහැ ඒකදී කියනවා දැන් තමයි ඉස්සරලම කියන කාරණා තමයි මම බොහෝම සිත්කන්න දෙයි සංඥා වෙනස් කරන්නයි කියනවා මොකද මේ වෙලාවේදී අපි අර කියන වගේ සද්දක් නැති දක්කක්කමක් කිරිකක්කමක් විනකක්කමක් විකරුමක් නැති හිතවිලක් නැති වෙලාවක් එනකොට ආනාවාන දිගේ මීර දිසනයි එක විනාඩියක් පොඩ්ඩක් ඉඳහගෙන නැගිටින්න නැත්නම් කියලා අර එන නිින්දට පූර්තල් කරන ගතියක් එනවා සාදර වෙන ගතියක් එනවා ඒක තමයි වැරදි සංඥා සර්වඥාගේ මතක් කරනවා දැනගන්නේ කියලා මේ තමයි ප්‍රධානම සතුරා විතර කවුරක් අන්න කියලා ඇවිල්ලා අපේ ආධ්‍යාත්මවතු සේරම හොරකම් කරගෙන යනවා නිසා වහාම හිත සංඥා වෙනස් කරන්න මේ නිින්ද මට නොවේවා. මේක තමයි පළවෙනිම සංඥා. පළවෙනිම උපදේශය. එහෙම නැත්නම් මෙනෙහි කරන්න කියලා. තුන්වෙනි වශයෙන් කියනවා අරමුණ මෙනෙහි කරන්න බැරි නම් කොහොම හරි මේ කඩන්න ඕන නිසා තමයි ගන්න ගාතාවක් හෝ පිළිකක් හෝ ඉතින් සජ්ජායනා කරන්න. පිළිස නැති තැනක නම් ඇහිඳ සජ්ජායනා කරන්න කියනවා. ඒක මෙහෙ කරන්න බෑ පිළිසක් එක්ක ඉන්න කරන්න බෑ. එහෙම නැත්නම් දැන් මේ අවස්ථා හතරක් පනවලා ගියේ. එහෙම නැත්නම් මුණ අතපය අත ගන්නයි කියන්නේ. අත ගන්න ලක ගන්නතර මේ කියනවයි කියලා කියන්නේ ලිය දහතු එන්නේ කියන්නේ මැදට යන එක. මේ හැම අත ගන්නකොට හිතෙන්නේ ලිය දහතු පිටට එන එක. එතකොට අන්න ඉන්න කැරියා. එහෙම නැත්නම් නැවතිලා හක්කසක් මම කරන්නේ. එහාට මෙහාට යන්නේ. එහෙම නැත්නම් ඇල්ලතර ටිකි මොනවද කියන්නේ. එහෙම නැත්නම් ගිහිලා රාත්‍රියේ නම් ඈත තියෙන පිළිසෙන දෙයක් තියා තරුවක් තියා හඳ දිහා බලන්නේ කියන්නේ. මොනවාගේ කාරණා හතක් පෙළ ගස්සනවා. මේ පෙළ ගස්සන කියන්නේ බැන්මන් කියලා බුදියාගන්නේ කියන්නේ. ඒ තමයි අන්තිමටම කියලා තියෙන සිංහලයේ යාවෙන් නකුණු පය මත වම් පය බඳක්කද නැගිටින සංඥාවෙන් නිදාගන්නේ කියලා කියනවා. මොකද ඒක ඔය කියන තරම අනුකම්පනජ මූල ධර්මයක් නෙවෙයි නින්ද කියන එක. ඒක නිසා මගේ නම් උපදේශ වෙලා තියෙන්නේ මේ සංඥාව පිළිබඳ ප්‍රශ්න මම ඉතාමත් මතරු කරනවා මොකද නිදිමත යනකොට නිදිමත අපි ප්‍රිය ගැතියක් වෙනවා මේකෙන් තමයි අපි වරදගන්නේ හොඳම දේ තමයි මේ සක්මන් කළ වාගේ ඉන්නේ ඒකකොට ගොඩක් අර වීර්ය දිනු කරලා තියෙනවා